ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි දවසේ ධර්ම දේශනාව සඳහා ආරම්භය ලබා ගන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඒ සඳහා සීලමු දෙනා tempත් වෙලා සාදුකාරයක් පවතුමු. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස අත්ති ඉදප්පච්චා පස්සෝති ඉදි පුට්ඨේන සතානන්ද අත්ති තිස වචනියං කිම් පච්චයා පස්සෝති ඉති චේවදෙය්‍ය නාම රූප පච්චයා පස්සෝති ඉච්ඡස්ස වචනියං තීති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි කවුරුත් වගේ මේ වෙනකොට දන්නවා සරුවච්චන් වහන්සේ විසින් දේශනා කරන්නට දීච්ච වටිනා සූත්‍රයක් මහා නිදාන සූත්‍රය අපි මේ දේශනාවලිය සඳහා පොදු මාතෘකා වශයෙන් තියාගත්තා. එතෙන්දී සරුවච්චන් වහන්සේ සංසාර දුක ජරා මරණ දුකෙන් පටන් අරගෙන ඒ දුකට නිදාණය සම්භවය ප්‍රත්‍යය පෙන්නමින් පියවරෙන් පියවරට පටිච්චසමුපාද ධර්ම හරහා පටිච්චසමුපාද න්‍යාය විග්‍රහ කරමින් මුලට ගමන් කිරීමක් මේ සූත්‍රයේ දක්වන දේශනා ක්‍රමය. ඉතින් ඒ අනුව අපි ඊයේ වෙනකොට ඒ වේදනාවන්ට හේතු ප්‍රත්‍ය වෙන ප්‍රත්‍ය වෙන ස්පර්ශය පිළිබඳව කතා කරන්න ඊදුනා. එතෙන්දී අපිට මේ පටිච්චසමුපාද ධර්මයේ එහෙම නැත්නම් සතිපට්ඨානය වගේ දේක ගොඩාක් ගැඹුරට යන්න සිද්ධ වෙනවා. එතකොට සමහර වෙලට ප්‍රායෝගික පුත්කලික අත්දැකීම් වගේම විශාල වශයෙන් ඒකට චින්තාමේ ඥානවල සුතමේ ඥානවල අවශ්‍යතාවය තියෙනවා. ඉතින් ඒ නිසා හැම වේදනාවකටම ආසන්න කාරණා වෙන්නේ ඒකට මුල් වෙන නාම ධර්මයක් වෙන ස්පර්ශයයි ඒ ස්පර්ශය යමක් ඉස්මතු වෙනවද ඒ ඉස්මතු වෙන වෙන දේ විතරයි අපි වින්දනය කරන්නේ එහෙම නැතුව පංචවෝකාර භවයේ අපට ඉස්සරහින් තියෙන හැම රූපයක්ම හැම සද්දයක්ම හැම ගන්ධයක්ම හැම රසයක්ම හැම පහසක්ම එක චිත්තක්ෂණයක විඳින්න බෑ. ඒක හොඳට තේරුම් ගත යුතු කාරණාවක්. ඒ නිසා අපිට තේරිලක් බේරිලක් කරන්න වෙනවා. ඒ කොම් පනවලා තියෙන එකේ කොයි එකද ස්පර්ශ කරන්න කියලා. උදාහරණයක් වශයෙන් තියෙනවා නම් ඒ ඔක්කොම කැමරලා තියෙන මේසෙක Taman ආහාරය සඳහා අල්ලන්නේ මොකද්ද? ඒ දේ තමයි කටට යන්නේ. ඒ දේ තමයි හපන්නේ. ඒ දේ තමයි ගිලින්නේ. ඒ දේ තමයි දිරවන්නේ. ඒ දේ තියෙන ඕජාව විතරයි ඇඟට යන්නේ. මේසෙනම් තියෙනව කොච්චරද? ඒ වගේ අපිට රසයක් වින්දනයක් ලැබෙන්නේ අපි යමක් ස්පර්ශ කරොත් පමණයි. නමුත් ඒ ස්පර්ශ අවස්ථාව හරිම තරඟකාරී එහෙම නැත්නම් එකිනෙකා පරයා දඟලන අවස්ථාවක තේරීමක් ඊටාම තීක්ෂණ තේරීමක් ඊටාමත්ම තීරණාත්මක තේරීමක් හැම චිත්තක්ෂණයකම සිද්ධ වෙනව අවදීන් ගත කරන ආන්නේ වේදනාවට ආසන්නෙන් බලපාන ස්පර්ශය කෙනෙක් නිවනට යන්නේ අපායටද නැත්නම් සංසාරටද කියලා කියන එක අතරේ දෙක අතර මැද දෙයක් නැහැ. එතනක් තියෙනවා ඒක නිසා ඒ ඉදපච්චේතාවයක් ස්පර්ශය අනුව මේ වේදනාව සිද්ධ වෙන්නේ එහෙම නැතුව වේදනාව කලින් විනිශ්චිත දෙයක් නෙමෙයි. ඒ ඒ ඒ තන එතන එතන උපන් දෙයක් Taman අල්ලන ස්පර්ශ කරන දේ අනුව ඊතකොටම ප්‍රශ්නයක් මතුවෙනවා. එතකොට අපිට ඕනේ දේ අපිට අල්ලන්න පුළුවන්ද? එහෙම නැත්නම් අපි රූකඩයක් වශයෙන් යම් යම් දේ අල්ලන ඇබ්බැහි වලද ඉන්නේ? යම් යම් දේ අල්ලන්න සිද්ධ වෙන කාගේරි ඌනියමක්ද? එතන මම කර දෙවියන් ආන්සේ අපි අර කල්ලපම් මේ කල්ලපම් කියලා යොමු කරනවාද? ඉතින් ඒක දිහා බලනකොට ඒ අනුව ගොඩාක් වාද පහළ වෙනවා. මේ දේ ඒ වෙලාවේ එයා අල්ලන්න ඕනේ. ඒකයි ලෝක න්‍යාය ධර්මයේ කියනට ඒකට කියනවා සස්සත දිට්ඨිය කියලා. ඉතින් ටිකට ටිකට යා කියන ඒක ඒගොල්ලෝ කියනවා ඒ ඇල්ලීම සස්සත දිට්ඨියනෝ සිද්ධ වෙනවයි කියලා. එහෙම නැත්නම් එහෙම අල්ලන්න නැතුව හිටියොත් එතන වැඩ ඉවර වෙනවා. ඒ නිසා දැඩි අධිෂ්ඨානයෙන් අල්ලන්න නැතුව හිටියොත් ඔක්කොම ඉවර වෙනවා කියලා උච්ඡේද දිට්ඨියක් හදා ගන්න පුළුවන්. නමුත් ওই දෙකම නෙවෙයි සිද්ධ වෙන්නේ. වර එක අපිට අපේ ස්වච්ඡන්දතාවයට ඉඩ තියෙනවා. ස්වච්ඡතාවේ ඉඳ තියෙන අවස්ථාවල් අනුව තමයි අපි පුරසාරන් දොඩන්නේ. නමුත් හොඳට සතියින් ඉන්නකොට පේනවා ස්වච්ඡන්දතාවේ ශෝකමැත්තර කරන්න හම්බෙන ඉඩ ඉතාමත්ම ඩිංගිත්තයි සතියින් හිටියත් සතියේ නැති වෙලාවේ 100%ක්ම යන්නේ කාගේ දෝ න්‍යායපත්‍රයක්. කාගේ න්‍යායපත්‍රයද කියලා හොයන්න බෑ. එචි ඒක සතියෙන් ඉඳ ඉඳ තේරෙන පටන් අර ගන්නවා. මෙතන සිද්ධ වෙන්නේ මට ඕන දෙයක් නෙවෙයි කියලා. ඉතින් ඒ නිසා උඟ දෙනෙක් සතියට බයයි. මොකද සතියෙන් ඔක්කොම තිරේ ඇරලා පට ඇරලා පෙන්නනවා මේක ඇතුලේ කිසිම කෙනෙකුට කොන්දක් නැහැ. කිසිම කෙනෙකුට පෞරුෂත්වයක් නැහැ. ඕන දේ කරන්න බෑ. ඕන දේ කරන්න බැරි බවවත් තේරෙන සතියෙන් හිටියොත්. ඒ නිසා සතියෙන් ඉnde ඉnde ඉnde මේ තමන්ගේ තිබුණ ඒ ආඩම්බරකම් කටමැත දෙඩවීම පුරසාර අඩු වෙන්න පටන් අර ගන්නවා. ඒ මොකද මේ ස්පර්ශයේ තියෙන ඒ අවස්ථානෝචිත භාවය අනුව ඒ ඒ තැන ඒක හට ගන්න නිසා. ඊට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට බුදුසසුනේ ඊගාව පාඩම කියලා දෙනවා. අත්ති ඉදප්පච්චය පස්සෝති. ඉති පුත්තේන සතානන්ද අත්තිචි අතීතීත වචනීය ආනන්ද කවුරු රැහුවොත් මේ ඒ ඒ වෙලාවේ හටගන්න මේ ස්පර්ශයත් හේතු ප්‍රත්‍යයෙන්ද හටගන්නේ කියලා ඔව් කියලා කියන්නේ කියලා. ඇහුවොත් එහෙම කිම්පච්චා පස්සෝති ඉතිචේ වදෙය්‍ය නාම රූපස්ස නාම රූපච්ඡා පස්සෝති ඉච්ඡස්ස වචනිය. ඒකට කියන තියෙන්නේ නාම රූප දෙක නිසා තමයි මේ ස්පර්ශය හටගන්නේ කියලා. ඉතින් මේ ස්පර්ශයටත් හේතු වෙන බුදු හැට පෙනිච්ච අපිට අඩු ගානේ සද්ධාවෙන් පිළිගන්න වෙන එහෙම නැත්නම් තර්කයකට බලලා එහෙම වෙන්න පුළුවන් කියලා ඒකද කියන්නේ මේ ඩිඩක්ටිව් නොලෙජ් කියලා එහෙම නැත්නම් අන්වය ක්‍රමයට ණය ක්‍රමයට අල්ලන්න වෙන්නේ. ඒක ප්‍රත්‍යක්ෂ කරලා අල්ලන්න බැරි වෙන්නත් ඉඩ තියෙනවා. නමුත් ණය ක්‍රමයට ඒක ඇල්ලුවොත් ප්‍රත්‍යක්ෂයට උදව් වෙනවා. එතනදී මෙන්න මෙහෙමයි ඒක මේ සාමාන්‍ය ව්‍යවහාර වචනයකට දැම්මොත් අපි තියෙන දෙයක්ද පේන්නේ නැත්නම් බලන්න ඕන නිසා ඒ දේ හදාගෙනද බලන්නේ කියන ප්‍රශ්න දෙකයි මෙතන තියෙන්නේ. අපි සාමාන්‍ය ඉන්ද්‍රිය මේ බද්ධ විඥාණය ඉන්ද්‍රිය බද්ධ ඥානෙ තියෙන්නේ ඒක තියෙනවා තියෙන දේ මට පේනවා පේන දේ එතන තියෙනවායි කියලා. නමුත් ස්පර්ශය ගැන බැලුවොත් ස්පර්ශය ගැන අවබෝධ කළොත් ඒකේ එතන තියෙනවා ඒක බලන්න පුළුවන් ඇහක් තියෙනවා ඒ වගේම සද්දක් තියෙනවා කනකුත් තියෙනවා නායකුත් තියෙනවා ගඳකුත් තියෙනවා දිවකුත් තියෙනවා රසකුත් තියෙනවා කය කයකුත් තියෙනවා පහසකුත් තියෙනවා ඒ වෙලාවේ රූපේ බලලම මිස සද්ද නාහනවා කියන එක එහෙම නැත්නම් අපි වෙලා සද්දයක් බැලුවොත් මේකට මොකද වෙන්නේ එතන නැද්ද ඒක එහෙම නැත්නම් බලන්න නැති නිසා පේන්නේ නැද්ද එහෙම නැත්නම් ඒක බලන්න තියෙන ආශාව හදාගෙන රූපයක් බලනවායි කියලා කියන්නේ සද්දයක් ගඳක් ස්පර්ශයක් ඔක්කොම තල්ලු කරලා පැත්තකට දාලා අර රූපේ බලනවා කිව්වහම තියෙන දෙයක් බලනවට වඩා බලන්න ඕන නිසා තිය හදාගෙන බලනවා. අනික ඒවා ප්‍රතික්ෂේප වෙනවා එතකොට. ඒ නිසා මේ ස්පර්ශය දෙකක ගැටීමකින් ඇති වෙන පුලිඟුවක් වගේ කියලායි මේ පෙන්වන්නේ ద్వාර ආරම්මන තදුපපන්න කියලා ඒක ඔය අභිධර්මයට යනකොට එහෙම නැත්නම් අටුවා විස්තරල විස්තර කරනවා හැම ద్వාරයක්ම තියෙනවා චක්කු ద్వාර සෝත ద్వාර ගහන ద్వාර જીවහා ద్వාර කාය ద్వාර ඒ ඒ ద్వාර වලට ආපాతගත විය හැකි අරමුණු පහක් තියෙනවා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ මේ පහම එකවර ගන්න බෑ ඒ නිසා තේරීම වරණය වරණාව ශෝෂණය අත්‍යවශ්‍යයි අන්න එතනදී මේ පහක් යෝජනා කරලා තියෙද්දි මෙයයි තෝරන්න කියන එකේ ඒ තේරුම්කාරක ශක්තිය මගේ මන අපිට සිද්ධ වෙන එකක්ද මගේ මන්ට නිවනට යන්න දඟලන මට නිවනට යොමු වෙන එකක්ද මම තෝරන්නේ එහෙම නැත්නම් ඒක මේ සංසාරේ වඩන තණ්හාමාන දිට්ටි වඩන එකක්ද තෝරන්නේ කියලා බැලුවොත් අසතියෙන් ඉන්න කට්ටිය අනිවාර්යයෙන්ම තෝරන්නේ වඩාම තණ්හා කර දෙයි වඩාම මානෙ උපදවන දෙයි වඩාම මම ආයනේ උපදින දේ තෝරනවා ඊට පස්සේ ඒක අනුව අනිවාර්යයෙන්ම අර අවසාන ඵල වෙන ජරා මරණ ඇති කරනවා. ඉතින් මෙතනදී මේ තෝරන දේ භාවනා කරන එක්කනාට විනිශ්චය කිරීමේ ශක්තියක් භාවනා නිසා ලැබෙනවද? එහෙම නැත්නම් මෙන්න මේ වගේ අනතුරුදායක අතීරණ තත්වයක ඉඳගෙන අපි මේ පුරසාරන් දොඩවන්නේ කියලා මේ අපි බලන දේ තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම වැටහීමද මේකේ අවසාන ඵලය කියලා ගත්තොත් භාවනා කරගෙන යනකොට හිතනවා අපිට තේරිමේ ශක්තියක් ලැබෙනවා වගේ කියලා. ඇත්තටම ඒක නෙවෙයි අපිට අන්තිමට ලැබෙන්නේ අපි මේ කරගෙන යන නාඩගම කාගේ දෝ න්‍යාය පත්‍රයක්. කිසිසේත්ම කිසිම කෙනෙකුට මේක මම කළා කියලා කියන්න පුළුවන් කමක් නැහැ. නමුත් අපේ තියෙන තකතිරුකම තමයි උනාට පස්සේ ඒකට වග උත්තර බඳිනවා අර කිතුල් ගහට ගිය මිනිහා දීප උත්තරේ වගේ. අයිතිකාරයා මල කපන්න නැතුව පමා වෙනවා දකින්නකොට කැලේට රිංගපු මිනිස්සේ දකින්න කිතුලේ මලේ මුට්ටිය දෙලිජ්ජ තියෙනවා. මූ දඩබඩ ගාලා ගිහිල්ලා වෙලා දෙලිජ්ජ ටික බිනකොටම අයිතිකාරයා එනවා. අයිතිකාරයන්ට විසාට බහිනවා. බහිනකොට අයිතිකාරයා ඇවිල්ලා කෑ ගහලා කියනවා කොහෙද යකෝ කිතුල නැගි නම් නෑ මැෂින මම මේ තනකොළ ටිකක් කපන්න ආපු ගම කොහෙද යකෝ කිතුලේ තනකොළ තියෙන්නේ ඒකනේ උන්නේ බයින්නේ තේරෙන්නේ නැද්ද කියලා මේ බහින්නේ ඒක නිසා තමයි කියලා අපි මුළු ජීවිතේම තියෙන ඔච්චරයි ඒක බයිලාවට කියන්නේ මොකද්ද ලේසියටත් පහසුවටත් දැන දැන වැරදි කරනවා එහෙම වුණත් නිදහසටත් කියන්න කරුණු තියෙනවා නැත්නම් හදලා කියනවා ඇමරිකන් දේශපාලන කියන්නේ තන්නේ කර ඔච්චරයි. ඌට ඕනේ ජඩගමක් කරනවා. ඕනේ පාහරකමක් කරනවා ඒ අධිරාජ්‍යවාදී ක්‍රමේ නඩතු කරන යන්න. ඊට පස්සේ අර පොතෙන් මේ විවස්ථාවේ මේ නීතියේ ඒක සාධාරණීකරණය කෙරුවට පස්සේ අපිට ගුටිත් කන්නේ අපි ඒ ගුටි කෑවට කවන්නේ අර දෙන සාධාරණ කරන්න හදන කුණු හරි බහනකොට තමයි පාවෙන්නේ. කිඹුල කනකොට ඉවසන්න ඕන මේ කොයිල කටුවෙන්නකොට තමයි ඉවසන්න බැරි. ඔය සෙල්ලම තමයි හිතෙත් වෙන්නේ. ඕන්න රූප බලන්න පුළුවන්, සද්ද අහන්න පුළුවන්, ගඳ බලන්න පුළුවන්, රස බලන්න පුළුවන්, පහස ලබන්න පුළුවන්. Tamanට ස්වච්ඡන්දයෙන් කොයි එක කරන්න පුළුවන්ද කියලා යම් කෙනෙක් කියනවා නම් ඒ මිනිස් ආත්මවාදී පුද්ගලෙයි. බුද්ධ ඥානසිකන ඕ පුළුවන්. ඔබ ආත්මවාදී නම් ආනාපාන දිහා බලපන්. දිගටම බලපන්. ආත්මවාදී තමයි. ඔබ හොඳ සීලයක හිටපන් ඒකත් ආත්මවාදී තමයි. සමාධියක් ඇති කරන්නේ ඒකත් ආත්මවාදී තමයි. ඒකල ආනාපානෙ හිටපන්. මොකද වෙන්නේ? ඉන්න බෑ. මොකද ආනාපානෙ නැති වෙන්නේ නැහැ. නමුත් ආනාපානයේ තියෙන හිත එnde end end එක විපරිණාමය වෙනකොට ඒකෙන් ඇති වෙන තණ්හාව මානෙ දික්ටි අඩු වෙනකොට අර විඥාණයට පෝෂණය ලබා ගන්න දෙයක් නැති නිසා විඥාණය ඊට වැඩි රසමස උලක් හොයාගෙන දඩස් කාලා අපේ ප්‍රයත්න අතහැරලා දාලා අපිව අනාථ කරලා වෙන දැනකට පයින්නවා. පැන්නට පස්සේ ඒ පණින්නේ විඥාණයට අපි කියලා නෙවෙයිනේ. විඥානේ පැන්නට පස්සේ අපි පශ්චාත්තාප වෙනවයි කියන එක මොන තරම් තකතිරුකමක්ද කියලා හිතන්නේ. දැන් විඥානේ අපි කියන්නේ නැතෝ පයින්. පැන්නට පස්සේ කාටද පුළුවන්නේ ඒකට පශ්චාත්තාප නොවී ඉන්න. ඉතින් පශ්චාත්තාප වෙනවනේ හුස්මේ හිත තියාගෙන ඉන්න ගියා පිට වැන්නා ඒ වෙලාවට රාගයක් ආවා ඊට පස්සේ ද්වේෂයක් ආවා මට අකුසල් සිද්ධ වුණාද මගේ සීලය කැඩුණාද බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම මේකට ධර්මයේ ගමන් කරන එක්කනට කියනවා චේතනාම් භික්කවේ කම්මං වදාමි. චේතනාවක් තිබුණොත් තමයි මහණෙනි කර්මයක් සිද්ධ වෙන්නේ කියලා ඒ වුණාට සතිය කැඩුනයි කියලා අරමුණෙන් පිටපැන්නයි කියලා ඒක හරියට තමන් කරපු එකක් වාගේ මේ විඳවන වෙලාවේදී කාට හරි තේනවා නම් තේරෙනවා නම් ආනාපාන ස්පර්ශේ පැත්තක තියලා රූපයක් බලන්න සද්දයක් අහන්න ගඳක් බලන්න කියන්නේ වත් ස්පර්ශ තමයි ඒ ස්පර්ශයකට හිස පැන්නයි කියලා ඒක ඒ වෙලාවේදී පටිච්ච සමුප්පන්නව ඇති වෙච්ච දෙයක් නිසා මිස මම කළ දෙයක්වත් නෙවෙයි වෙන කළ වෙන පිටින් කෙනෙක් කරපු දෙයක්වත් නෙවෙයි ඒකේ අර සේලා භික්ෂුවට මාරයාවිල්ලා මේ ප්‍රශ්න කරනකොට ඒ ශීලා භික්ෂුව සඳහන් කරලා තියෙනවා සඳහන් කරනවා නයිදං අත්තකතම් බිම්බං නයිදං පරකතං අගං හේතුම් පටිච්ච සම්භූතං හේතුභංගා නිරුජ්ජති මේ වෙන දේ මා විශ්ින් කරන ලද ප්‍රතිබිම්බයකුත් නෙවෙයි නයිදං පරකතං අගං අනුන් විසින් මට කරන ලද හුනියමකුත් නෙවෙයි හේතුන් පටිච්ච සම්බෝධම්මව සිද්ධ වෙන්නේ හේතු ප්‍රත්‍ය අනුව හේතු බංගා නිරුද්ධති කවදාද හේතු නැති වෙද්දාසේ නැති වෙනවා මිසක් අපිට තටවලා ගන්න දෙයක් නැහැ. ඉතින් එතකොට විශාල ප්‍රශ්නයක් වෙනවා එහෙනම් අපිට ප්‍රතිපදාව රකින්න බැරිද විනයනයක් කරන්න බැරිද ශික්ෂාවක් ගන්න බැරිද කියලා. ශික්ෂාවක් පුළුවන් ප්‍රතිපදාවක් පුළුවන් අපි ආත්ම සංඥාවෙන් ඉන්න තාක්කල්. ඒක නිසා ඉස්ලාම බුදුජාන් වහන්සේ ඒ කෙනාට දානීය කරනකොට සීලය කරනකොට භාවනා කරනකොට ඒ පුද්ගලයාගේම ආත්ම ශක්තිය එහෙම නැත්නම් ආත්ම විශ්වාසය දියුණු කරලා දෙනවා. දියුණු කරලා කරලා කරලා එතෙන්ට ගියාට පස්සේ මේ ස්පර්ශේ නාම රූප අනු ස්පර්ශේ පහළ වෙන තැන බලනකොට ඒ පුද්ගලයා දහසක් අතින් උත්සාහ කරනවා මේක මට කරන්න ඕනේ මම කරනවා කියලා. නමුත් නාම රූප ඇවිල්ලා කියනවා පිස්සු උඹට ඕන දේ කරන්නේ නැහැ මම මට ඕන දේ මං කරන්නේ. අනේ එතනදී තේරෙන පණ ගන්නවා මේකේ ආණ්ඩු මට්ටු කරන්න පුළුවන් ගතියක් නැහැ. විධායක ශක්තියක් නැහැ. මේකේ නේවාසිකයක් නැහැ. මේකේ අයිතිකාරයක් නැහැ. මේක හුදු හේතු ප්‍රත්‍ය ධර්මයක්. ඒ නිසා ඒ හේතු ප්‍රත්‍ය ධර්මය අවබෝධ කිරීමම මෙතනදී පේන්නේ තමන්ගේ ස්වච්ඡන්දයට ආත්ම අභිමානයට කරන නිග්‍රහයක් විදියට. නමුත් ඇත්තටම සිද්ධ වෙන්නේ අර මම කියාගත්ත සක්කාය දිට්ඨිය එන්නේ එන්නේ එන්නේ දුර්වල වෙලා මෙතන සිදුවෙන ක්‍රියාවලිය අනුන්ගේ දෙයක් වගේ එහෙම නැත්නම් මුළු මානව ප්‍රජාවකේම සිදුවෙන સંદર્ભය Tamange මේ ඇති වෙන ඒ ඒ වෙලාවේ ඇති වෙන දේ හරහා බලනකොට විශාල පුළුල් මනසක් ඇති වෙන්න පටන් ගන්නවා අපි මේ බව දන්නේ නැතුව අරමුණෙන් අරමුණට පයින් පිස්සු ඇඳිච්ච රිලෙවෙක් වාගේ වඳුරෙක් වාගේ මේ ගත කරන ජීවිතයේ හිතනවනම් අපිට ඕන දේවල් ඉෂ්ට වෙයි කියලා ඒක තමයි ලොකුම මොනකම. මොකද ඒක දුවන්නේ තණ්හාමාන දිට්ටි දිගේ. ඒ අරමුණු රාශියක් තියෙන වෙලාවේදී කොයි අරමුණද ගන්නෙ? නැත්තම් කොයි එකටද විඥානේ ඡන්ද දෙන්නේ කියලා බලන එක සම්පූර්ණ තණ්හා වැඩි එකට තමයි යන්නේ. සම්පූර්ණ මාන්න වැඩි එකට තමයි යන්නේ. සම්පූර්ණ දෘෂ්ටි වැඩි එකට තමයි යන්නේ. ඒක අපි දන්නවා ඔය නිදර්ශනයක් වශයෙන් ගත්තොත් අපේ මේ බෞද්ධ සාහිත්‍යයේ මනමේ කුමාරගේ ඡන්දේ යන්නේ වැද්දටද එහෙම නැත්නම් තමන්ට ඔටුන්න හිමි යුවරජකම හිමි තමන්ගේ මේ නීතිමය ස්වාම පුරුෂාර්ථ කියලා. ඒ මනමේ කුමාරී මනමේ කුමාරයාට පාවල දෙන්නේ මනමේ කුමාරයාගේ තියෙන ඊටාම දක්ෂකම නිසා පියවුරුමෙන් මේකට ඒ දැන් කාලේ කියනවා නම් බැච් ස්ටොප් කරපු නිසා හම්බ වෙච්චි කලර්ස් හම්බ වෙලා දිනලා හම්බ වෙච්ච ටැග් එන් ටැග් හම්බුනාට පස්සේ දෙන්න කැලේ මැදින් යනවා තමන්ගේ රාජ්‍යයට යන්න ගියාට පස්සේ වැද්දෝ වගේක් හම්බ වෙනවා ඉතින් වැද්දෝ දැක්කට මොකද උන් කුලප් වෙලා බලලා යනවා යන්නේ ඉතින් ගියාට පස්සේ මේ දෙන ගමන ඉස්සරහට යනකොට වැඩි නායකයාට පණිවිඩය ගෙනියන්න වැද්දෝ යන්නේ. වැඩි නායකයාට පස්සේ කියනවා මගේ අධිරාජ්‍යය එහෙම සෙල්ලම් කරන්න බෑ. දැන් මේ නවසීලන්තෙට එන්න බෑ නවසීලන්ත වීසා නැතුව. ඔගේ වැද්දා කියනවා මේ තුන් ගව්ව තුන් ගව්ව මේ හිමේ මමයි අධිපති. උඹලා කායෙන් අහලා දාවේ. විශේෂයෙන්ම දකින්නේ මනමේ කුමාරේ පැලඳගෙන රත්තරන් බඩු ටික. ඉතින් මනමේ කුමාරයා කියනවා එහෙම උඹට ඕනේ නැහැ මට ශිල්ප දාන්නවා මං කැමැති උඹට ඕනේ පාඩමක් ගන්නන්න කියලා. ඒ වැද්දාගෙන නම් අපි ද්වන්ද සටනට බහිමු කියලා. කුමාරයාගේ තියෙන හැදිච්ච කමට එයා කඩු ශිල්පේ දක්ෂයි. කඩුවට වැද්දට කඩුවක් නැහැ. කුමාරයාගව දුන්නක් නැහැ. ඒ නිසා කුමාරයාගෙන ආවුදු වෙමු කියලා ද්වන්ද සටනකට යන් කියලා. ඉතින් දැන් විශාල පිරිසක් ඉන්නවා බලාගෙන ඉන්න වැද්දන්ගෙන් සහ මනමේ කුමාරගේ පැත්තෙන් අප්පුඩි ගහන්න ඉන්නේ මනමේ කුමාරේ විතරයි. ඉතින් ද්වන්ද සටනකින් කුමාරයා පැද්ද බිම දාගන්නවා. බිම දාගෙන බිම දාගන්නකම් යන සටන අපි දන්නවා අපි වේදිනේදා පාන් හොයා පාන් රාත්තලක් ගන්න හම්බවන සටන තමයි. ඊට පස්සේ දැන් මනමේ කුමාරි කාට ඡන්ද දෙන්නේ? පිනිසිතිනේ මනමේ කුමාරය ඇති. මනමේ කුමාරය මෙච්චර වෙලා බලා හිටියට මස්සද්ද පිළිබඳ ආසාවයි. දැන් මස්සද්ද යට වෙලා කුමාරයා උඩ ඉඳගෙන මනමේ කුමාරි කඩු කොපුව දෙනවා කුමාරයාට. එතකොට කල්පනා කරනවා මෙන්න හදිස්සියකදී ගෑණි කරන වැඩේ. ඒක හිතනකොටම වැද්ද අනිත් පැත්ත දාගන්න කුමාරය. ඒක පොඩි චිත්තක්ෂණයට අර ආත්ම ශක්තිය කඩාන වැටෙනවා මේ මනමේ කුමාරයා. ඒ පොඩ්ඩ ඇති වැද්දා ඉන්නේ යට පැත්තෙන් ඉතාමත්ම තීර්ණාත්මක අවස්ථයක දාගන්නකොටම කඩුව අතර දෙනවා. මනමේ කුමාරයා යට වෙනකොටම මනමේ කුමාරේ කඩුව අතර දෙනවා. ඒක නිසා ද්වන්ද සටනේ යන්නේ වීර පුරුෂයන් දෙන්නෙක් අතරේ. නමුත් විනිශ්චය කාය ළඟ තියෙනවා. විනිශ්චය තියෙන්නේ මනමික කුමාරදී. අන්තිමට මේ කතාවේ තව පොඩ්ඩක් එහාට මම කියන්නම් මේ නාම රූපච්ඡ විඥානං කියන පස්ස කියන්න නෙවෙයි. අන්තිමට වැද්දා කියන ඔය ආයුධ ටික ගලවලා දීපන් කියලා මට ආභරණ ටික. දුන්නට පස්සේ කියනවා මෙවැනි ගති ඇති අමන අඟනන් මවැනි යන්නට කිමන සරණද කියලා ඵලයන්ද ඒ ඒ සෙල්ලම කරන්නේ ආයුධ මේ රත්තරන් බට්ටුවෙක් ගන්න විතරයි. අමන ගති ඇති මෙවැනි අඟනන් මවැනියන්නට කොහොමද? ඌ පිරිමේකට තවට තේරෙනවා. අපි දෙන්න ඊටාම ද්වන්ද සටනක් කෙරුවට පස්සේ විනිශ්චයකාගේ හදත ගියේ. විනිශ්චයනේ තන්නේ කර කාම තණ්හාවට. විනිශ්චයනේ කන්නේ කර මාන්නයට. විනිශ්චයනේ තනි කර සක්කාය දිට්ඨියට. ඉන්ට එවැනි විනිශ්චයක් ස්වාධීනව වෙද්දී අපි කොච්චර බැලයොද, අපි කොච්චර අසරණද, අපි කොච්චර අනාථද කියලා බැලුවොත් මේ තණ්හාමාන දිට්ඨි තුන තියෙන තාක්කල් අපි කරන සෑම දෙයකම පෝෂණය ලැබෙන්නේ තණ්හාමාන දිට්ඨි වලට. උදාහරණයක් වශයෙන් කිව්වොත් අපිට ලස්සන රූපයක් තියෙනවා, ලස්සන සද්දකුත් තියෙනවා, ගඳකුත් තියෙනවා, රසකුත් තියෙනවා, භාෂකුත් තියෙනවා. අපි කියමු අපි හිතමු අපි කානිවල් එකට ගිහිල්ලා. ඔක්කොම තියෙනවා කෑමක් බීමක් තියෙනවා. එතකොට ඊගාවට තෝරන දේ හොඳම වේදනාව ලබන දේ එහෙම නැත්නම් මනාපය ලබන දේ තෝරනවා කියන එක ඒකනේ මෙදක සංසාරේ පුරුදු කරලා තියෙන ක්‍රමේ එතකොට මේ වේදනාව අපිටම රූපෙන් ලැබෙන වේදනාවක් මේ ලස්සන මන රමණීය රූපයක් දකින්න. ඒකට සද්දෙන් ලැබෙන වේදනාව රූප වේදනාව පාවා දීලා ගඳ රස පහස ඔක්කොම තියෙන වේදනා පාවා දීලා රූපෙන් ලැබෙන වේදනාව ලබන කෙනාට ඒ වේදනාවයි නැත්නම් මනාපයයි අමනාපයයි දෙක සම කරලා බලන්න ඕනෑ වගේ කියන පුහුණුවක් කවදාකවත් වෙයිද කියලා හිතන්න අර වගේ කාණිවලක ඉන්නකොට. අනිකුත් වේදනා හතරක් යටපත් කරලා ගත්ත මේ රූප දැකීමේ වේදනාව තියේදී ඒ වේදනාව පිළිබඳව අෂ්ටලෝක ධර්මේ කම්පා නොවෙන ගතිය හෝ එහෙම නැත්නම් ඒ දෙක මැද අදුක්කම සුඛ කියලා වේදනාවක් තියෙනවා අදුක්කම සුඛයේදී විතරයි මේ තණ්හා මාන දිට්ටි ප්‍රතිස්ථාවක් ලබන්නේ නැත්තේ කියලා අර වගේ කානිවල් එකේ ඉඳදී අර වගේ ගොජ දාන ආශාවල් තියෙන කෙනෙකුට කවදාකවත් මේ වේදනාව පිළිබඳව මනා දැනීමක් මනා හැඟීමක් මුලැඳාක බැලීමක් වේදනා වර්ග තුනම හැදෑරීමක් ආදාකත් කරන්න බෑ ඒ ඔක්කොම තියේදී භාවනා කර කර ඉන්න වෙලාවක භාවනා කර කර ඉන්න වෙලාවක අපි අර කියපු විදිහට සක්මන කෙළවරට යනකොට ලස්සන රූපයක් දකිනවා. දකින්නකොටම අර පුරුද්දට ඇබ්බැහියට බය පොළවේ ගැටෙන එකේ තියෙන නීරසකමත් එපා වීමත් මත අර දකපු රූපය අර අඬින් අඬන්නේට මිනිහට ඇහැට උලක් කරනවා වගේ එකපාරට හිත යනවා. අර රූපේ දකින්න දිශාවට බැරි වෙලාවකත් ඒක සාරත චිත්තෝ වේදේති කියන විදිහට මනාප ආශාවකින් අනේ හුඟ දුරක් ඇවිල්ලා දැක්කලා අස්සන සතෙක් හොඳ දෙයක් ආදී වශයෙන් ඒක පිළිබඳව බැඳිච්ච හිතකින් බැලුවොත් ඉතින් ඒ වෙලාවේදී සක්මන කඩලා යනවායි කියන එක සතිය කඩලා යනවයි කියන එක. නැත්නම් තමන්ගේ ප්‍රයත්නේ එක කිසියම් මායින් කරන්න බැරි දෙයකට අර සිල් අරගෙන, කමටහන් අරගෙන, දුරක් ගෙවාගෙන, ඇවිල්ලා මේ වමේ දකුණේ ලබන ස්පර්ශය අර වගේ දෙයකට එකපාර කඩලා යනවයි කියන එක නිකන් කිරිබිම්මල් නැට්ටක් කඩනවා වගේ කඩදායි. ඉතින් ඒක තේරෙන්නේ යම් ප්‍රමාණයකට සතිය පිහිටුවාගෙන යම් ප්‍රමාණයකට ඒ එසේ නොකිරුවොත් පහළ වෙන්න පුළුවන් අර කැසේ අකුසල් රාශිය දකින්න කෙනාට හිතෙනවා මේ කාම ලෝකය එහෙම නැත්නම් මේ තනවා වඩා ගත්තේ නැති හිත මොන්න තරම් අනතුරුදායකද කියලා. ඒ නිසා සර්වඥාන්සේ සඳහන් කරනවා දිශෝ දිසං යන්තං කෛරා වේරී වාපන වේරිණං මිච්ඡාපනි හිතං චිත්තං පාපියෝනං තතෝ කරේ. හරියට පිහිටුවා ගත්තේ නැති හිත ඒ කියන්නේ සහරත්ත හිත සතියක් නැති හිත හික්මීමක් නැති හිත හතුරෙක් විසින් හතුරෙකුට කරන තරම් වෛරක්කාරයෙන් විසින් වෛරක්කාරයෙකුට කරන තරම් දේවල් Tamanට කරනවා යම් විදියකට මේ හිත හදාගත්තේ නැත්තම්. ඉතින් අපි මේ හිත හදන්න නැතුව අනෙක් මොන දේවල් හදන්න ගියත් අපි හිතාගෙන නම් යන්නේ අර්ථ සිද්ධියක් තමයි. අපි හිතාගෙන යන්නේ ආත්මනුකම්පාවෙන් මොනවාරි කරන්න තමයි. අන්තිමට හම්බෙන්නේ ගිනි වතුර තමයි. අන්තිමට හම්බෙන්නේ දුක්, කරදර, ඇනුම් බැනුම් තමයි. ඒ මොකද ඒ ගිනියන හිත විනේන වෙලා නැහැ. ඉතින් ඒ නිසා භාවනා කරන්න කරන්න යනකොට යනකොට කාටවත් මේ හයක් පහක් දේවල් පනවලා තියදී මම මේක තෝරගන්න ඕනෑ කියලා ඒ තීරණ බේරෙන් ශක්තිය අතට ලැබෙයිද කියන එක නම් එච්චර විශ්වාස කරන්න බෑ. නමුත් කෝක තේරුවත් අහු වෙනවා කියන එක තේරෙයි. මොන එක තේරුවත් ඒ තේරීමට උපමානය වෙන්නේ මිනුම්කෝදුව වෙන්නේ තණ්හාමාන දිටි. ඒකත් එක්ක බලනකොට ඒ වගේ අපේ දිනදා ජීවිතයේ මේ ඉඳුරම් පිනවන ඉන්ද්‍රිය බද්ධ විඥානය වැඩ කරන වෙලාවේදී ඒ තියෙන සංසිද්ධියත් අපි ආනාපාන සතිය හෝ සක්මන හෝ කරලා ඒ සක්මනෙන් හොඳට සතිය සිද්ධි වෙලා සිද්ධි වෙලා සිද්ධි වෙලා හොඳට සමාධියක් ඇවිල්ලා ඉබේම ඒ සක්මන කරන වෙලාවේ නැත්නම් ආනාපානේ නොදැනෙන මට්ටමට ගියාට පස්සේ අපේ අතින් මේ විස්තර කරපු එකට සාපේක්ෂව මොනවත්ක්ම තෝරන්නේ නැති අවස්ථාවකට එනවා. මේකයි තියෙන උත්කෘෂ්ඨම தත්ත්වය. අපිට ඕනනම් ඒ වෙලාවේ ගෙවිච්ච නොදැනී ගිය ආනාපානේ හයියෙන් උස්ම අරගෙන බලන්න පුළුවන්. එහෙම නැත්නම් ඇද්ද කරලා ඇහැට රූප පෙන්වන්න පුළුවන්. එහෙම නැත්නම් ගසා දාලා නැගිටලා යන්න පුළුවන්. එහෙ නැත්නම් හිත නින්දට වටන්න පුළුවන්. අන්න එහෙම කරන්නේ නැතුව මේ ගෙවම් කරපු ස්පර්ශය ස්පර්ශයක් මොනක්වත් ඒ වෙලාවේ නැහැ කියන එකයි කියන්න තියෙන්නේ ඒ தත්ත්වයට ඇතදීම තව චිත්තක්ෂණයක් දෙකක් තුනක් කියන්න නම් එතනදී ජීවිතේ පළමුවේ සතාට යෝගාවචරයා කිසිම තේරීමක් නැතුව මෙහෙවීමක් නැතුව චේතනාවක් නැතුව අදිෂ්ඨානයක් නැතුව අභිමතාර්ථයක් නැතුව ඉන්නකොට මුල් චිත්තක්ෂණ නම් තේරෙන්නේ ඒක හොඳට සිද්ධ වුණාට පස්සේ තේරෙයි ඕනේ නම් එහෙම විවේකී වෙනකොට ඈත තියෙන සද්දත් ඇහෙනවා හැබැයි සාරත්ත හිතක් එන්නේ තමන් ඉඳගෙන ඉන්න රූකඩෙත් පේනවා පිරමීඩයක් තිබ්බා වගේ බැඳීමක් ආසාවක් එන්නේ නැහැ. හිතට හිතවිලිත් එනවා. ඒ හිතවිලි යමක් දනවන්නේ නැහැ. යමක් අර්ථ රාශියක් පෙන්වන්නේ නැහැ. එහෙම නැත්නම් කය වේදනක් දැනෙනවා. නොදැරිය හැකි නෙවෙයි. ආනේ වෙලාදී යෝගාවචරයට තේරෙනවා මගේ තියෙන දැන් සුවිශේෂීත්වයේ තමයි කිසිම දෙයක් තෝරලා නැති නිසා මුළු ලෝකෙම හිමි වෙනවා. මුළු ලෝකේ තියෙන උපරිම සුඛය Tamanට හිමි වෙනවා. තේරුවොත් තෝරන්නේ ඊ타ත්ම ආංශික රාග ద్వේෂමෝ නිස්රිත තණ්හාමාදීස්ති නිස්රිත එකක්. නිතේරීම හරහා කිසිම දෙයකට ඡන්දය නොදීම හරහා සියල්ලටම අයිතිවාසිකම ලබනවා. මේක හරීම අමාරු තේරුම් ගන්න. අපි කරන්න හදන්නේ පැනපු ගමන් Tamanට රුචි දෙය කියලා කඩා ගන්න හදනවා. රුචි දෙයින් Tamanට රුචි දෙය නෙවෙයි අහුවෙන්නේ. අල්ලන්නේ තණ්හාමාන දිට්ඨි කියන තුනට රුචි දෙයි. තණ්හාමාන දිට්ඨි තුනට රුචි දෙයි හම්බෙලා තණ්හාමාන දිට්ඨි වැඩුණාම කවම කවදාකවත් සංසාර தත්ත්වයවත් නිවන් පෙතක්වත් මධ්‍යම ප්‍රතිපදාවක්වත් ලැබෙන්නේ නැහැ. ඒක නිසා මෙතන තියෙන නාම රූප නිසයි ඒ ඒ තන ස්පර්ශ ලබන්නේ ඒ නාම රූප එකක් නෙවෙයි තියෙන ගොඩක් තියෙනවා. නමුත් දීපු ගමම්ම කෑදරකමට ඒ එකක් අල්ලන ගතියට අපි කියන අපේ මනාපමනාප දෙක කියලා අපේ රුචි අරුචිකම කියලා අපේ පෞරුෂත්වය කියලා අපේ හැදියාව කියලා අපේ කර්ම වේගය කියලා අපේ උපනිෂ්ඨේ සම්පatti කියලා මේ උපනිෂ්ඨේ සම්පatti ඇත්තටම නිවන ගෙනත් දෙයිද මේ Tamanට සුභසිද්ධියක් ගෙනත් දෙයිද සරුවත් chance සඳහන් කළ තියෙනවා කවදාවත් නැහැ කියලා අපේ රුචි අරුචිකම් හැදිලා තියෙන්නේ කාමේ දරව අපේ කර්ම හැදිලා තියෙන කාමයේ දනවන්න. ඒ නිසා සරුවචනාංශය සඳහන් කරලා තියෙනවා. ගාමේ අරඤ්ඤේ සුඛ දුක්ඛ පුට්ටෝ නේවත්තනා නෝච පරං දහේත පුසන්ති පස්සා උපදීන් පටිච්ච නිරූපදීන් කේන පුසෙය්‍යුම් පස්සා කියන. ඒ සංසිද්ධිය සඳහන් වෙන්නේ මහගන්ධිය හෝ එහෙම නැත්නම් අන්‍ය තීර්ථක බ්‍රාහ්මණයෝ සර්වඥ ශ්‍රාවකයන්ට ලාභ සත්කාර වැඩිකම නිසා හෝ මහගන්ධය වෙමින්නම් Tamanට බුදුහාමුදුරුව කරපු නිග්‍රහය ගැන හිතලා බුද්ධ ශ්‍රාවකයන්ට වින්නපාත යනකොට බයින්. බොහොම කැත වචන කියලා බයිනවා. ඒ නිසා අන්තිමට මේ පින්නපාතේ දෙන්න ඉන්න මිනිසුත් මුසුප්පු වෙනවා. සංඝයාටත් හරි ලැජ්ජාවකටපත් වෙනවා. පස්සේ ආනන්ද හාමුදුරුව කියලා බුදුහාමුදුරුවන්ට මතක් කරනවා. අවසරයි ස්වාමීන් වහන්සේ අපි වෙන ගමකට වෙන වීදියකට වෙන නගරයකට යන් කියලා. ඒකට ආනන්ද බුදුහාමුදුරුවන මොකද ආනන්දෙම කියන්නේ. ඒතර කියනවා මේ නොකිය බැරි නිසා මෙහෙම ඔබ වහන්සේටත් ඔබ වහන්සේගේ ශ්‍රාවකයන්ටත් අල්ලස් දීලා මේ ඡන්දින්ට බණිනවා බොහොම කැත විදියට කියලා. ඉතින් බුදුරජාණන්සේ සාමාන්‍ය මතකයෙන් සඳහන් කළා කියන ආනන්දට ආනන්ද හාමුදුරන්ට හොඳයි ආනන්ද දැන් අපි මේ කතාවල යන වීදියේදීත් බැලුවොත් මොකද කියන්නේ? ඊට කියනවා යමක් ප්‍රශ්නයක් ආව නම් ඒ ප්‍රශ්නේ ඉතින් ඉවර කරලා යන්න ඕනේ නිසා දවස් 7ක් ඉවසන්නේ කියලා ආනන්ද හාමුදුරුව සම්මතානුකූලව මේ සමනයකටපත් කරලා බුදුන්ස උදාන ගාතාවක් කියනවා. ගාමේ අරඤ්ඤේ සුඛ දුක්ඛ පුට්ටෝ. අපි ගමේ ඉන්නකොට වේවා, නගරේ ඉන්නකොට වේවා, අරඤ්ඤේ ඉන්නකොට වේවා අපිට සැප දුක ස්පර්ශ කරනවා. ගාමේ අරඤ්ඤේ සුඛ දුක්ඛ පුට්ටෝ නේවාත්තනා නෝච පරන්දහෙය. ඒ පුද්ගලයා පටිච්චසමුපාදේ දන්නවනම් මේ දුක මාව ස්පර්ශ කරන්නේ මගේ මන අපිට නෙවෙයි. මොකද දුකක් මගේ මන අපිට ස්පර්ශ කරනවා කැමති නැහැ. ඒ වගේම නේව පරන්දහේත අනුංගමක කෙරුවයි කියලා කියන්නේ යන්නේ නැහැ. ඒකට ආත්ම දෘෂ්ටියට වැටෙනවා. ඒ නිසා මේ සැප දුක ස්පර්ශ කරන්නේ නේව අත්තනා Taman නිසත් නෙවෙයි නෝ පරන්ද හේත අනුන්ට හේතු කරන්න යන්නේත් නැහැ. පුසන්ති පස්සා උපදීන් පටිච්ච. ඒ ස්පර්ශ ස්පර්ශ කරන බෙරුචි අර්ශකම් වල හැටියට. උඹේ මනාපමනාප දෙක හැටියට උඹේ පෞරුෂත්වයේ හැටියට උඹ ඉල්ලගත්ත ආපු කරගෙන ආපු උපනිෂේ සම්පත් වල හැටියට උඹ ඒ ටික ගෙවම් කරලා නම් ඉන්නේ උඹ නිරූපදින් නම් උඹට ස්පර්ශ ස්පර්ශ කරන්නේ එතකොට මාගන්ජත් එක තරහ වෙන දෙයක්වත් නැහැ මේ බැන්නයි කියලා දුක් කරදර වෙන්න දෙයක්වත් නැහැ වෙන තැනකට යන්න දෙයක්වත් නැහැ මේක උඹ ගණන් ගන්නේ උඹට මාන්නේ තියෙන තාක්කල් තමයි කියන දෙයක් අහලා මාන්නේ නැති පුද්ගලයෙක් නම් බීරි අලියට වේනා ගායනා කරා වගේ කවුරු බැන්නම්මකෝ. ආන්නේ විදිහට Tamante තමන්ගේ උපදි සම්පatti උපදි කියන්නේ භව සම්පatti කියලා වට කියන්නේ අපේ තියෙන බලපුලුවන්කාරකම්. අපේ තියෙන මාන්න, අපේ තණ්හ, අපේ දික්ටි තියෙනකන් අනික් කෙනා කරන හැම දෙයක්ම අපිට පුදුම විදිහට වෙස් පෙරලා පේනවා. නමුත් අපිට ඒ තණ්හා මාන දිටි නැති තැනකට ගියාට පස්සේ ඒක හරියට හොඳට ආනපන සංසිඳිලා తాවකාලික වශයෙන් හිත කෙලෙස් නැතු ඉන්නකොට පිට කෙනෙක් ඇස්සයි කියලා අර අනික් වෙලාවට වගේ හිත ඇවිස්සෙන්නේ නැහැ. හිත විලියාවයි කියලා ඒක නෙළුම්පතට වැටිච්ච වතුර කඳුල වගේ ගලලා යනවා මිසක් අල්ලන්නේ වේදනාව ආවට ඉතින් මේ කරක් තියෙන පුළුවන් වේදනාවක් නැතුව ඒ නිසා කයේ වේදනාවක් තිබුණාට අර වැඩියට බාධා කරන්නේ නැහැ. මොකද මේ වෙලාවේදී අපි සාරත් හිතකින් නෙවෙයි ඒක විඳවන්නේ. විරත් හිතකින්. ඒ විරත් හිත හදාගන්නේ අන්නර නාම රූප දෙක ඒ කියන්නේ ආස්වාස ප්‍රස්වාසයේ සහ ආස්වාස ප්‍රස්වාස දෙක වෙන්කොට ගන්නා ඥාන දෙක දෙක ඒ දෙකොටස් දෙකම හිමීට ගෙවෙන්නයි ආස්වාස ප්‍රස්වාස ගෙවෙනකොට ඒ නාම රූප කොටස් ගෙවෙනවා ක්ෂය වෙනවා වැය වෙනවා නිරෝධ වෙනවා විරත්ත වෙනවා නැත්නම් විරංජනේ වෙනවා මිස නාම රූප නැති වෙනව නෙවෙයි. ඒව තියෙනවා ඒ වගේ තියෙන කුප්පණ ගතිය නැති වෙනවා. නැති වුණාට පස්සේ සද්ද තිබුණාට වේදනා තිබුණාට හිතවිලි තිබුණාට ඒකෙන් අර භාවනා කරන හිත කම්පණ වෙන්නේ ඒ දවසක් බුදුජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා ඒ අන්‍ය තීර්ථක ශ්‍රාවකේ එයා තමන්ගේ ශ්‍රාව ශාස්ත්‍රුන් වහන්සේගේ ගුණ සරුවචනාංශ ප්‍රකාශ කරනවා. ඒක ඉතින් සර්වඥාන්ස කිසියෙත්ම මේ පුද්ගලයාටවත් ඒ එයාගේ තමන්ගේ ගුරුන් වහන්සේ ගුණ ප්‍රකාශ කරන ගුණයටවත් නිග්‍රහ කරන්නේ එයා කියනවා මගේ ශාස්ත්‍රුන් වහන්සේත් එක්ක මම අතවැසියෙක් වශයෙන් ගමනක් ගියා. ගියාට පස්සේ මගේ ශාස්ත්‍රුන් වහන්සේ සර්වඥාන්සනේ ශාස්ත්‍රුන්ගෙන් එක්කෙනෙක් එයා පාරයිනේ පොඩ්ඩක් මහන්සි කියලා භාවනාවට වැටුණා. ඒ මම හිටියා නැගිටලා. එතකොට මේ මේ පාරයි නේන ගහක් මුල වාඩි උනේ පාර ගල් 500ක් ගියා සම්පූර්ණ දුවිලි වලාවක් ඇවිසිලා නැගිටිනකොට සම්පූර්ණ ඇඟ දුඹුරු පාට වෙලා තිබුණා ඉතින් නැගිටලා ඇහුවලු මං උපස්ථායක වශයෙන් මගෙන් මේ මොකද මගේ ඇඟ දුඹුරු පාට වෙලායි කියලා ඊට පස්සේ කිව්වලු මෙතනින් මේ මට කරගන්න දෙයක්වත් නැහැ සමාධියකට සමවැල්ලා හිටපු නිසා තද බල ගැඹුරක හිටියේ පුදුමාකාර දුවිල්ලක් ඇවිස්සුණා ගල් 500ක් ගියා පුදුම සද්දයක් පුදුම කංකරච්චලයක් ඒ වෙලාවේ තිබුණේ. ඇහුන් නැද්ද කියලා ඉතාලියා කිව්වලු. මට ඇහුනෙත් නැහැ මට දැනුනෙත් නැහැ. මගේ සමාජයට බාධා වුණේ නැහැ කියලා බුදුරජාණන් කියන හොඳයි කියලා. හොඳයි කියලා බුදුරජාණන් කියනවා මම දවසක් චාරිකාව යනකොට මිනිස්සු කුඹුරේ වෙල්යායක ගොවිතැන් ගොයන් කපලා පාගලා ඊගාව කන්නේට හානවා. එතකොට තාම අර සුද්ධ කරපු කමක් තිබුණා. ඒ කමත් වල මේ පිතුරු මඩු තිබ්බා. ඒ වෙලාවට තකස් කරගන්න පිදුරු මඩුව. ඉතින් වේස නිසා මම ගිහිල්ලා අර පිදුරු මඩුවක ටිකක් භාවනා කරා. මම නැගිටලා බලනකොට මුරු විල්ලායේ පිල්ල මිනිස්සු. මම ඉස්සරහ රක්මන් කරගෙන ඉනොට මම දැක්ක පස්සේ ඉලන්දාරයෙක් කතා කරලා මම ඇහුවා. මේ මොකද මේ මේ අච්චර වෙලා මිනිස්සු මේ හියකාමින් හිටියේ දැන් මේ කුඹුර පිටිලා සෙනග. ඊට පස්සේ කියනවා මේ මිනිස්සයා ඇයි ස්වාමීන් ඇයි ඔබතුමා ධනේද මහ විශාල වැහසක් වැහැලා අකුණක් ගහලා නියුන් දරුවෝ දෙන්න නියුන් සහෝදරයෝ දෙන්නෙකු හරබ්බන් දෙකුයි මැරුණා. මේ මේ දැන් මෙතන ඉස්සරහ. මේ තාම ගලන්නේ මේ වැස්සේ වතුර කියලා. එතකොට ඔබතුමා කොහෙද හිටියේ කියලා. මම හිටියේ මේ පිටුරු මඩුවේ. ඔබතුමා නිදාගන්න හිටියේ නෑ. නමුත් ඇතුලේ ඉඳලා හින ගැහුවට මොන වුණක්වත් ඇහිලා නැහැ. ඒක ලියුම් බුදුරජාණන් අර මනුස්සයගෙන් මේ ඒ කල්පන්සියක් යන එකේ ඇහිච්ච නැති එකද වඩා දක්ෂ දෙයි. එහෙම නැත්නම් මේ හේනියක් කකුණක් ගහනලා ඒ දන්නේ නැති එකද කියලා. ඒතර අර මනුස්සයගෙන ඒ අනෝ බලනකොට නම් මේ හේනියක් කකුණක් ඇහුවත් නැහැ හෙනවා ඒ වෙලාවේ. නැහැ හෙන්නේ මොකද? ඒ බයක් නැහැ. එහෙම නැත්නම් රකින්න කියලා දෙයක් නැහැ හිත ඔක්කොම නික්ලේශී වෙච්ච උනාට පස්සේ ස්පර්ශෝ ස්පර්ශ කරන්නේ. ඒකයි බුදුහාමරගේ වචනේ පුසන්ති පස්සා උපදීන් පටිච්ච නිරූපදීන් කියන පුසෙයුම් පස්සා හිතේ උපදීන් නැති කල්හි ඒ කියන්නේ ගොජ දාන ආසාවල් නැති කල්හි මාන්නේ නැති කල්හි දෘෂ්ටි නැති කල්හි ස්පර්ශ ස්පර්ශ කරන්නේ වෙන විදියකට කියනවා නම් රූපක් තියෙනවා සද්දක් තියෙනවා ගඳක් තියෙනවා රසක් තියෙනවා පහසක් තියෙනවා එකක්වත් තෝරන්නේ එකක්වත් තෝරන්නේ නැතු ඉන්නකොට එයා සම්පූර්ණ මුළු සොයන්වරේටම අයිති ලබනවා ඉස්සර ඉස්සර තියෙන ක්‍රමයේ හැටියට දක්ෂ කුමාරයෙක් හිටියොත් බුදුජාණන් වහන්සේ සිද්ධාර්ථ කුමාරයා ඉන්න කාලෙත් ඒ වගේ සිද්ධියක් තමයි වෙලා තියෙන්නේ. යසෝදරා විතාමත්ම සුන්දරයි. ඉතින් යසෝදරාගේ සුපබුද්ධ රජුරන්ගේ ඉල්ලුවාට පස්සේ සුද්ධෝදන රජුරන්ට කියලෙවනවා. එහෙම එක්කෙනෙකුට පාවා දෙන්න බෑ. තරඟයක් තියලා දක්ෂයාට තමයි පාවා දෙන්නේ කියලා. පස්සේ එතනදී යසෝදරාට හම්බෙන සොයංවරයක් දේවදත්තත් ඉන්නවා. බුදුහාමුදුරුවෝ කියන්නේ සිද්ධාර්ථ කුමාරයා විශාල පිරිසක් තම තමන්ගේ ශිල්ප දක්වනවා. ශිල්ප දක්වාට පස්සේ යසෝදරාව ඒ සිද්ධාර්ථ කුමාරයා තෝරනවා. ආන් මේ වගේ ස්වයංවරයෙන් තමයි ඉස්සර තේරුවේ. ඉතින් ඒකෙදී යම් චිත්තක්ෂණයක තාම තෝරලා නැති තාක්කල් ඒ ඉන්න ඕන කෙනෙක් තෝරන්න පුළුවන්. තෝරපු ගමන් මොකද වෙන්නේ? තෝරපු එක අනිත් සියලු දෙනා තරහකාර වෙනවා. මේ ගෑණි කරපු නිග්‍රහය මට කියලා මේ මේ සිද්ධාර්ථ කුමාරයා ඒ යසෝදරාව දිනා ගන්නකොටම ජයං වේරා පසවති පෙරදිච්ච සියලු දෙනාම සිද්ධාර්ථ කුමාරයත් එක්කත් යසෝදරාවත් එක්ක පුදුමාකාර ජම්මාන්තර වෛරකට යනවා. ඒක නිසා ප්‍රසිද්ධිය ප්‍රකාශ කරනවා කියලා කියන්නේ දැන දැන සතුරු රාශියක් හදාගන්න. අපි භාවනා විදි කරන්න හදන්නේ වගේ සියලු සයන්වරය අතට අරගෙන කිසි දෙයක් තෝරන්න නැතුව ඉන්නවා. ඒ නිසා සතිය කියන එක වරණගෙනකොට සුද්දෙක් දීලා තිබුණා choiceless awareness කියලා. මොනම දෙයක් පිළිබඳවත් නිගමනයකින් තොරව ඇති හැටි බලාගෙන ඉන්නවා. අපිට කොච්චර අමාරුද කියන්නේ අපි ඒ තරම් තණ්හාවෙන් භරිතයි. මෝහයෙන් මේ මාන්නෙන් භරිතයි, දෘෂ්ටියෙන් භරිතයි නිසා අපි පැනපු ගමන් එක කල්ලන එක තමයි ස්වභාවය. නමුත් භාවනාවේදී මේ ඉවසනවායි කියලා කියන්නේ ශාන්තිය කියලා කියන්නේ උපේක්ෂාව කියලා කියන්නේ ඒක තතියෙන් තමයි ඒක පටන් ගන්න දෙන්නේ දේවල් ගොඩාක් තියෙනවා ගොජ්ජ දාන දිදුලන ප්‍රශ්න එකකටවත් අත තියන්නේ සියල්ල දිහා හොඳට බලන් හිටියොත් ප්‍රශ්න විසීම ප්‍රශ්න විසදෙනවා අර අර කලබලයට අත දාන ගතිය නිසා තමයි තමන් එතන ඉඳලා චේතනා පහල කරගෙන ඒ ඔක්කොම එන කර්ම ශක්තියට වාක්‍යන්න වෙන්නේ. ඉතින් ඒ නිසා ඒක ඉවසීමේ එක චිත්තක්ෂණයක ඉවසීම නිසා යුද්ධයක් දිනුවා සමාන ජයග්‍රහණයක් ලැබෙනවා. තමන් අර පැත්ත මේ පැත්ත තෝරන්නේ නැතුව ඒක දිහා චිත්තක්ෂණයක් ඉවසීමෙන් ඒක නිසා මේ නාම රූපච්ඡ පස්ස නාම රූප දෙක නිසා මේ ස්පර්ශය ඇති වෙනවා කියන එක භාවනාවට අනියමාර්ථයෙන් උදව් කරනවා. අපි මේ ඉක්මන් වෙලා තීන්දුව කරනවායි කියලා කියන්නේ බෙදාගෙන ආනවා. ඇදගෙන නෑමක් නාන්නේ. එහෙම විනි කවුරු හරි කියනවනම් ඔබ මේක විනිශ්චය කළ යුතුමයි කියලා මම හිතන එක දාස භාවයක් කියලා. කිසිම කෙනෙකුට තව කෙනෙකුට කියන්න බෑ මේක මේ විනිශ්චය කරන්න ඕනේ කියලා. හොඳ ලස්සන ඔය ඔය ඔය ස්ථානය පරිපාලනය කරන්න ගියාම නැත්නම් මේ වගේ රිට්‍රීට් එකක් ඕගනයිස් කරන්න ගියාම ඒක සංවිධානය කරන්න ගියාම හුඟෝ දෙනෙක් ඇවිල්ලා නිකන් බොහොම ආලප්පන ලාලප්පන දාලා බලපෑම් කරනවා විනිශ්චය කරන්න. ඒ මොනම විනිශ්චයකාරී කෙනෙක් කවදාකවත් මේකේ කෙලවර සතුටින් කරන්න බෑ. එක දවසක් ඒකට මම මේ නිදර්ශනය පිළිබඳව ඔයගොල්ලෝ මට දොස් කියාවේ නමුත් ඒ නිදර්ශනය හොඳයි. සහෝදරයෝ දෙන්නෙක් බූදලයට උරුට්ටු අල්ලනවා. අම්මා තාත්තලා නැහැ. ඊට පස්සේ ඒ නීතිය හැටියට දෙන්නට සමසේ යන්න ඕනේ. ලොකෝය සේරම ගන්නවා. අරකට පස්සේ මල්ලි අසරණ වෙලා ඉන්නවා. ඒකට යේසුස් වහන්සේ ඉන්නවා. එතකොට මල්ලි කියලා යේසුස් වහන්සේ කතා කරලා කියනවා ස්වාමි පුත්‍රයන් වහන්සේ අපේ අයියා සියලු බූදල අරගෙන මට කිසිම මගේ මේ සාධාරණ බුද්ධි යුක්තිය ඉෂ්ට කරන්නේ නිසා කරුණා කරලා මට මේක යුක්තිය පසෙන්ලා දෙන්න කියලා. යේසුස් වහන්සේ අහනවා කවදද මම කවුද නීතිඥයෙක් කිරුවේ කියලා අහනවා. මම නීතිඥයෙක් නෙවෙයි මම නඩුකාරයෙකුත් නෙවෙයි. උඹ ගිහිල්ලා නඩුකාරයෙකුට කියපන්. මන්ට ඔය අත දාන්න ඕන කවන්නේ අපි වෙන්න හදනේ නඩුකාර ලොගෝ ටක් ගාලා දා ගන්නවා දාගෙන ඉවරලා අර මනුස්සගේ නඩුව බාර ගන්නවා පාරම ඇද ඒකල එතනම හිටගෙන අයියා වැඩි කාර්යයක් කරනවා මල්ලි හරි කියා ගන්නවා ඊට පස්සේ නඩුව ඇහුවක් පරාදයි නැවුවත් පරාදයි පූර්ව නිගමන සහිතයි ඉතින් මේ වගේ ඇවිල්ලා එක එකන ඔලොගු පොරවන්න හදනවා අපට හරියම ලස්සනයි මේ කළු කෝට් එක දාගත්තාම ඒකල මගේ නඩු විසඳලා දෙන්න කියලා කේජු කෑල්ල කන්න කප්ට කරපු සෙල්ලම තියෙන්නේ. ওই සෙල්ලම තමයි ජීවිතේ තියෙන්නේ. ඒ ඒ පවතින නාම රූප ස්පර්ශ කරන්නේ තමයි ළඟ තියෙන දුර්ලභමත් තිබුණොත් තමයි. තමයි ළඟ තියෙන තණ්හාවක් තිබුණොත් තමයි මාන්නයක් තිබුණොත් තමයි ditthියක් තිබුණොත් තමයි. ඒ නිසා අපි යම් අපි දවස පුරා අනන්තවත් තේරීම් කරනවානේ. අන්නේ තේරීම් කරන එක විවේකීව අරගෙන බලන්න මේ දී ඇති ඔක්කොම පණවලා තියෙනයි මම අවල් දෙේ තේරුවා. දැන් තෝරලා හරි ඉවර වෙලා තියෙන්නේ. නමුත් මේ තෝරන්න හේතු වෙලා තියෙන මොකද්ද කියලා? අපි নানা ආකාර හේතු කතා කරනවා අරියා කියපු නිසා සාධාරණේ නාමයෙන් අනම්මනම් මොකක්වත් නෙවෙයි තමන්ගේ තණ්හාවක් ඉෂ්ට කිරීමක් වෙන්නේ. තමන්ගේ මාන්නයක් ඉෂ්ට කිරීමක් වෙන තමන්ගේ දෘෂ්ටියක් ඉෂ්ට කිරීමක් වෙන. ඕකට දරුවෝගේ නම් කියනවා අපි සාධාරණ යුක්තිය නම් කියනවා තේරම කිතුල් ගහට කියමිනේ කතා. යටින් තියෙන්නේ මේ තුන් දෙනා. තණ්හා මාන දිටි. ඒකට හරි ලැජ්ජයි. මං කියන්නම් මෙහෙම එතකොට ඔයගොල්ලෝ කියාවේ මම මේ මේ මැනිපියුලේට් කරන්න හදනවා කියලා. නොකිය ඉන්න එක හොඳයි කියලාත් හිතෙනවා මට. දැන් මේ ධර්ම සාකච්ඡාවේ ප්‍රශ්න නගනවනේ. ඔය ප්‍රශ්නයක් විග්‍රහ කරලා බලන්න ප්‍රශ්න කොහෙන්ද එන්නේ කියලා. එක්ක තණ්හාවෙන් එක්ක දිත්තේ එක්ක මාන්නේ. ඒක වෙනුවට ඒක දැනුවක් කියලා පෙන්වන්න හදනවා. මං කියන්නේ ප්‍රශ්න අහන්න එපයි කියලා. ඒක නෙවෙයි මම මේ කියන්න හදන්නේ. මම ඒක මට මේ ඊමේල් වලින් දිගින් දිගටම ප්‍රශ්න හොයක එන්න පටන් ගත්තා. සාමාන්‍ය ස්ක්‍රීන් දෙක තුනක් දිගයි. සාමාන්‍ය ලියමන. ඉතින් ඒ කියවන්න ගියාම ගොඩක් වෙලා යනවා. ගොඩක් ඉතින් මම දෙක තුනක් උත්තර දීලා මම දවසක් කතා කරලා කිව්වා මේ ප්‍රශ්නේ එන මුල පොඩ්ඩක් හොයන්න පුළුවන්ද කියලා. එක්ක තණ්හාවෙන්, එක්ක මාන්නෙන්, එක්ක දිටියෙන්. ඒ පුද්ගලයා මේ ප්‍රශ්නේ දිහා ආපහු බලලා මේ ප්‍රශ්නේ කොහෙන්ද එන්නේ කියලා බැලුවොත් මේ කායෙන් අහන්න දෙයක් නැහැ ඒකේ. බීජය එතනමයි. අනුන්ට ඇනුගෙන් ඇහිල්ලෙන් ඒක ලොකු නිකන් ධර්ම ඥානයක් කියලා කියා ගන්නවා ඥානයක් කියා ගන්න ඔක්කොම තියෙද්දි අන්තිමට වැඩ කරන්නේ තමන්ගේ වර පිටි වනේ තියෙන මීම වගේ ඒ තණ්හා මාන දිටි තුනෙන් වැඩ කරන්නේ. ඒක නිසා හැම සිද්ධියක්ම දවස පුරා සිදුවෙන ਸਰවඥ වචනේ පාවිච්චි කරන ක්ෂණ සම්පත්තිය තියෙනවානේ. ඒ ක්ෂණ සම්පත්තිය අපි විනිශ්චයක්. එහෙම නැත්නම් තීන්දුවක්. එහෙම නැත්නම් පක්ෂයක් ගැනීමක්. මොනම ක්‍රමයකින් හරි චේතනාවක් පහළ කරන්නේ ওই තණ්හා මාන දිට්ඨිය අනුව. චේතනාවක් පහළ නොකර ඉන්න බෑ. අපි ඉන්න සමාජයේ පුදුමාකාර මේ බලපෑම් සහිත සමාජයක් මේ. ඒකයි පිරිසක ඉන්නවා කියන එක දඩයක්. ණයක්. තනියම ඉන්න ගියාම මේ මොනවක්වත් නැහැ. ඒත් හැබැයි හිතුලේ ඇතුලේ හිත මේ ප්‍රපංච මාර්ගයෙන් බද්ධ තියෙනවා. නමුත් ਸਰවඥාන්සේ මේ ජීවිතේදීම මේ සංකර මේ විසම ලෝකෙදීම ආස්වාස ප්‍රසආසී වගේ දෙයක් අල්ලලා ඒක ප්‍රයෝගයෙන් ප්‍රයත්නයෙන් සංසිඳන තැනට ඇරලා අන්නේ සංසිඳිත චිත්තක්ෂණේ තේරුමක් ගන්න නැතුව විනිශ්චයක් ගන්නේ නැතුව වර්ගීකරණයක් කරන්නේ නැතුව ඒක නොදැක්කා වගේ නැහැ වුණා වගේ පොට්ටෙක් වගේ බීරෙක් වගේ හිටපන් කියන එක උගන්නන්නේ. එතන නෑ ස්පර්ශෝස්පස කරන්න. එතකොට හිත එතකොට විඥානේ පුදුම අසහනයකටපත් වෙන මොනවා හරි කරන්න හිතෙනවා. ඒ කියන්නේ යාට ස්පර්ශ කරන්න මොකුත් නැහැ. ඒක හරියට කියනවා නම් මෝද මැදට ගිය මිනිහට සලකුණු නැති වෙච්චාම ඇති වෙන බයක් වගේ කොයි පැත්තට යනවද දන්නේ නැහැ. ඒ නිසා අසරණ ගතියක් එනවා. ඒ අසරණ ගතිය භාවනාවේදී එනකොට සත්පුරුෂයා සතුටටපත් වෙනවා. මෙන්න මගේ ස්පර්ශය ස්පර්ශ නොකරන වෙලාව. මෙන්න මගේ විඥාණයට ප්‍රතිස්ථාවක් නැති වෙච්ච වෙලාව. මෙන්න මගේ වේදනාව වලට සැප දුක දෙක නැති වෙලාව, අදුක්කම සුඛයට ආපු වෙලාව. මෙන්න මගේ සංස්කාර ස්කන්ධේ විසංඛාරගත වෙච්ච වෙලාව. මෙන්න මගේ රූප ස්කන්ධය අවකාශයට ගිය වෙච්ච වෙලාව. මේ මේ පට ව්‍යාපෝතේජ කොටස් නැහැ. ඒ අහුතු අවකාශයට යනවත් එතන ගියාට පස්සේ ඇති ඒ නුරුස්නා ගතිය, ඉස්පාසු නැති වෙන ගතිය, බය උපදවන ගතියට තමයි කෙලස් කියන්නේ. ඒක නිසා ස්පර්ශෝ ස්පර්ශ නොකරන තනක් කියන එක මේ ලෝකෙදී විඳින්න බැරි එකක් නෙවෙයි. පෙන්නලා දෙන්න පුළුවන්. පෙන්නලා දුන්නට ඒක මධ්‍යම ප්‍රතිපදා බවත් ඒක සූරකමක් බවත් ඒක කුසලතාවය කියන්නේ මේකට බවත් දන්නේ නැත්නම් එතෙන්ද ගිය ගමන් කරන්නේ ආ එක්ක රූපයක් දාගන්නවා ඒක නැත්නම් වේදනාවක් දාගන්නවා නැත්නම් සංඥාවක් දාගන්නවා නැත්නම් සංස්කාරයක් දාගන්නවා නැත්නම් විඥානයක් දාගන්න. ඉතින් ඊට පස්සේ තමයි ස්පාසුවක් එන්නේ. ඒ නිසා ස්පර්ශ ස්පර්ශ නොකරන නම් නාම රූප දෙක නැති වෙනව නෙවෙයි නාම රූප දෙක විරංජනේ වෙනවා. නාම රූප දෙක ලීන තත්ත්වයටපත් වෙනවා. සංගවි ගන්නවා. ඒ සංගවි ගන්න වෙලාවේදී Taman උත්සාහයක් ගන්නවා. වේදනාවල් පහළ නොකර සංඥා පහළ නොකර සංස්කාර ගැන චේතනා පහළ නොකර විඥානය පහළ නොකර ඉන්න. ඒ රූප නාම ධර්ම දෙකේ සංගවි ගැනීම කියලා කියන්නේ ඒ වගේ පෞද්ගලිකව පේන ලක්ෂණ වෙනුවට වගේ පොදු ලක්ෂණ දකිනකොට ඒක එකක් කැපී පෙනෙන්නේ කැපී පෙනෙලා හිටින්නේ නැහැ. ඒක තමයි ਸਰවඥාන්සේ මේකෙදි විස්තර වශයෙන් සඳහන් කරන්නේ යම් ආකාරකින් යම් ලිංගකින් යම් නිමිත්තකින් යම් ಉದ್ದೇಶයකින් යමක් කැපී පෙනෙන්න උත්සාහ කරනවා නම් අපි ඒකට නමක් දෙනවා. ඒකවලදී බුදුදහමෙන් කියනවා ඒ ලිංගේ ඒ නිමිත්ත ඒ ආකාරයේ ಉದ್ದೇಶය නැති වුණොත් ඒ නම් කිරීම තවදුරටත් කරන්න බෑ. එතකොට ස්පර්ශයේ තියෙන අදිවචන සම්පස්සේ කියලා නම් කරන ගතියක් නම් කරන ගතිය අවලංගු වෙලා යනවා. ඒ අපි එල්ල කරපු අරමුණු කරපු ඒ නිමිති ලිංග ಉದ್ದೇಶ නැති වෙලා ගියාට පස්සේ. ඒව නැති වුණාට පස්සේ රූපාකාරී කැපිපෙනෙ මොකුත් නැහැ. ගියාට පස්සේ එතන ස්පර්ශයක් නැති වෙලා යනවා. ඒක නිසා මුළු ලෝකෙම පවතින්නේ ලිංග නිමිති ආරම්මන උද්දේශ කියන වචන හතර යටතේ මුළු ව්‍යාකරණෙම මුළු sannivedaneම තියෙන්නේ හුදු ආකාර ලිංග නිමිති උද්දේශ කියන වචන හරහා මේකේ ඉන්නකම් කවදාකවත් නිවනක් නැහැ මේකේ ඉන්නකම් කෙලෙස් ඒක නිසා කවදා හෝ වචනපතේ ඉක්මවන්න වෙනවා මනුස්සයාට ඥාණය පිරිසිදු වෙනකොට ඉතින් ඒක නිසා කියන එක උගන්වන්න පොතක උගන්වන්න බෑ මොකද වචන යටතේ මේ නිරුද්ධිපත යටතේ තියෙන්නේ තර්ක විතරයි. එහාට යන්න බෑ. නමුත් මේ ලෝකයා පාවිච්චි කරන වචනම පාවිච්චි කළා සර්වජන් වහන්සේ පන්නනවා එහා පැත්තට වචනෙන් කියන්න බැරි තැනකට ගෙනියනවා. ඒ භාවනා කරගෙන කරගෙන ගිහිල්ලා ආනාපාන සංසිඳනකොට එන தত্ত্বයත් වචනේ විස්තර කරන්න බෑ. වචනේ විස්තර කරන්න පුළුවන් தত্ত্বයක් නමක් තියෙන තාක්කල් එතන තණ්හා මාන දිට්ඨි තියෙනවා. ඉතින් ඒක නිසා කෙනෙක් හිතන්න පුළුවන් එහෙමනම් මුළු කාලෙම මුළු ලෝකෙම සියලු දෙනාම ඒ විදිහට ඒ නාම රූප ස්පර්ශ කරන්න බැරි තැනක් ගියොත් මේක අතාත්වික කතාවක් කියලා ඔක්කොටම යන්න බෑ. එක්කෙනෙකුට හැමදාම ඉන්නත් බෑ. අපිට චිත්තක්ෂණයට ගිහිල්ලා ඒවැනි දෙයක් මේ සංසාරයේ ඇතුළෙම නැත්තම් නිවන් දොරටුවක් මේ සංසාරයේ ඇතුළෙම තියෙනවා කියලා තේරුම් ගත්ත දවසේ ඒ මනුස්සයා ඊට පස්සේ සංසාරෙත් එක්ක වැඩ කරන්නේ නාම රූපත් එක්ක වැඩ කරන්නේ සාරත්ත හිතින් නෙවෙයි. විරත්ත හිතකින් මේක මේ මුළු ලෝකේ කියලා කියන්නේ හුදු ආකාර, හුදු ලිංග, හුදු නිමිති, හුදු ಉದ್ದೇಶ විතරයි. ඒ ටික අයින් කරාට පස්සේ මේ ලෝකයට කියනවනම් වචන පාවිච්චි කරන්න තියෙන ශූන්‍යයි කියන එක විතරයි. ඒවට මේ නිමිති පටවන එක, ආකාර පටවන එක, සංඥා පටවන එක තමයි අධ්‍යාපනය කරන්නේ. අධ්‍යාපන මේ හැම දෙයකටම අරකට මේකට නම් වණන් දෙනවා. නමුත් මේ නම් වණන් දීපු එකක් දියා බුදුහාමරෝ කියනවා එක ආකාරයක් තෝරගන්න. ඒ ආකාර දිහා බලහින්ට පයි එක දිගටම තියනවාද කියලා. ඉතින් නෑ. ඕක විපරණාමයටපත් වෙනවා. ඒ විපරණාමයටපත් වෙනකොට ඔබ බය වෙනවා. ඒ මොකද ඒක නියමෙටම තියෙන්න ඕන කියන ක්‍රමයට අධ්‍යාපන ලැබලා තියෙන. නිසා ඕනෙම ආකාරයක්. නිදර්ශනයක් වශයෙන් කියනවා මේ පොළවත් මේ හඳත් කැරකෙන ස්වරූපය හැටියට බලනකොට හැමදාම පොළව හඳ පොළොව දිහාට මූණතක් දාගෙන තමයි කැරකෙන්නේ. පොළොවට රවුමක් යනකොට යා රවුමක් Taman වටේ කරකෙන නිසා හඳේ 150ක් තමයි හැමදාම පොළොව පැත්තට හැරිලා තියෙන්නේ. ඒ නිසා කොච්චර පොළවේ ඉඳලා හඳ නිරීක්ෂණය කරත් හඳේ සිටියේ 150යි අඳින්න පුළුවන්. දුරේක්ෂක් දාලා බැලුවොත් හැමදාම එක මුණක් තමයි තියෙන්නේ. නමුත් අවුරුදු 80ක් එක දිගට නිරීක්ෂණය කරා. හඳ දිහා බලන බලනකොට අවුරුදු 80 ඇතුළත හඳේ 105ක දෝලනයක් දැක්කලු එහාට මෙහාට. ඒතර මේ පැත්තෙන් තමයි විනාඩි 105ක් සිටියම් කරන්න පුළුවන් මේ පැත්තෙන් 105ක් කරන්න පුළුවන් දැන් 160ක් සිටියම් කරන්න පුළුවන්. ඒ කියන්නේ අවුරුදු 80ක් හරි බලහිනකොට ඔය කියන ආකාශ වස්තු බව විපරිණාමයටපත් වෙනවා. ඒක පිළිගන්න කැමති නැතිකමයි තියෙන්නේ. අපි ජීවිතේ යම් ආකාරයක් ගැන හිතලා තියෙනවනම්, යම් ලිංගයක් ගැන හිතලා තියෙනවනම්, යම් නිමිත්තක් ගැන හිතලා තියෙනවනම්, යම් ಉದ್ದೇಶයක් එකට පටබැඳි නාමයක් තියලා තියෙනවා. බුදුහාමර කියනවා එකක් ගනි. ඔකක් අරමුණු කරපන්. අරමුණ කියන්නේ අරමුණම තමයි. අරමුණ දිහා බලහින්ට පන් ඔය ස්ථිරව තියනද කියලා. ඒ උඹ දාපු නමට ගැලපෙන්න තරම් නොවන විදියට මෙයා ඔබවත් පාවා දීලා නමත් පාවා දීලා මේ විපරිණාමයටපත් වෙනවා ඒක උඹට දුකක්. ආන්නේ විපරිණාමය තමයි අපි භාවනා ඉස්සරහාම දකින්නේ ආස්වාද ප්‍රසවාස දිහා බලන ගොරෝසු ආස්වාද ප්‍රසවාසය සියුම් වෙනවා සියුම් එක අතිසියුම් වෙලා නොදැනෙන මට්ටමට යනකොට ඒ සියුම් වීමම බයක් කරදරයක් කරගන්නවා ධර්ම දන්නේ නැති කෙනා ධර්ම කෙනා දැනගන්න ඕක තමයි බුදුහාමුදුරන්ට පෙන්වන්න ඕනේ උනේ ඔය එක දිගට ස්ථිරසාරව ආනපානේ මූණට මූණ දාලා තියාගෙන ඒකට දිහා බලනිනකොට ඇති වෙන විපරිණාමය දැක්කනම් ඕක කනගාටු වෙන්නේ ඕක දුකක් කරගන්නේ ඔය ආනාපානේ මම කියාගත්ත කෙනාට. ආනාපානේ ඒ ආකාරයේ ස්ථිරයි කියලා හිතපු කෙනාට. ඕක අනාත්මයක් කියලා ගත්තොත් ඕක ලෝක නියම ධර්මයක්. ඕක තියෙන්නේ චිත්ත නියම ධර්මයක් කියලා ගත්තොත් ආනාපානේ ගොරෝසු වුණත්, සියුම් වුණත්, අතිසූක්ෂම වුණත් කෝකත් එකයි. ඒකේ අර සැලෙන ගතිය, ඒකේ කුප්පණ ගතිය, ඒකේ ඉද්දෙන ගතිය නැති වෙලා යනවා. ඉතින් ඒක නිසා ආනාපානෙන් ඒක අරගත්ත කෙනාට බිම්බීම හැකිලිම ගැන කතා කරන්න ගියොත් බිම්බීම හැකිලිම බැලුවොත් ඔච්චරම තමයි. වම දකුණ කරන්න වම දකුණ කිරුවත් එච්චර තමයි. නමුත් මේ හැම දේශනාවක මම හිතන්නේ අත නෑර වගේ කිවිච්ච දෙයක් තමයි. මෙන්න මේ විපරිණාමයේ දකින්නට කම්මැලි වෙන එක තමයි අසත්පුරුෂයාගේ හැටි. මේ විපරිණාමය බලන්න අපි භාවනා කරන්නේ ඒ භාවනා කරනකොට එපා වීම කම්මැලි වීම ආපුවාම අපි හිතන්නේ ලෝකයේ මේ ඍතු ගුණේ වෙනස් වෙච්ච නිසා කම්මැලි හිතුණා අවුව පායපු නිසා කම්මැලි හිතුණා වැස්ස වැස්ස නිසා කම්මැලි හිතුණා බඩ රිජිත නිසා කම්මැලි හිතුණා කවුරු හරි කැහපු නිසා කම්මැලි හිතුණා දොර වහපු නිසා කම්මැලි හිතුණා කියලා අර එන කම්මැලි ගතිය කාට හරි හේතු කරනවා නමුත් භාවනා කරලා කරලා කරලා කවදා හරි මෝරනොයි කියලා කියන්නේ තලතුණා වෙනවයි කියලා කියන්නේ රුචියක් ආවනම් මතක තියන්න සංසාරේ කියලා. ඒ කම්මැලිකම ආවනම් මතක තියන්න ධාර්මිකව මේ සංසාරයෙන් ගෙවම් කරන වෙලාව. ඒක නිසා මේ නිබ්බිදාව එපා වෙන ගතියට කැමැති වෙන එක කැමැති වෙනවා කියලා කියන්නත් බෑ. ඒකට මූණ දෙන්න නම් සර්වඥ සද්ධර්මයේ අහලා තියෙන්න ඕනේ. අහලා තියෙන කෙනාට තේරෙයි එතෙන් ඩන්න මේටි ඉසලා කී දවසක් මම භාවනාවේ මෙතෙන් ඇවිල්ලා සලුවක සාදාලා නැගිටලා ගියා. දැන්නේ තේරුම් ගත්තේ මේකටයි භාවනා කරන්න ඕනයි කියලා. ඉතින් එතකොට බුදුහාමුදුරු එතන ඉන්නා වගේ පේනවා. ඇත්තට බුදුහාමුදුරු කලිමුත් හිටියා. හිටියාට මොකද අර තකතිරුකම නැති වෙච්ච දවසේ තමයි ධර්මෙ පේන්නේ. බුද්ධ ධර්මෙ පේන්නේ. බුදුහාමුදුරුව පේන්නේ. එදාට තමංගට සන්තෝෂයක් වෙනවා තකතිරුකම් ටික කරපු නිසා. කලින් කරලා තිබුණ නිසා මේක වෙනවා. නමුත් මරණ චිත්තක්ෂණයක ලෙඩ වෙන වෙලාවක වයසට ගිය වෙලාවක මේක කරන්න පුළුවන්. ඒක නිසා කරලා කරලා කරලා තියෙන කෙනා මෝරණොයි කියලා කියන අපේ සාමාන්‍ය ගැමි විවාරයේ හැටියට අස්ත්‍රෝක ධර්මයේ කම්පා නොවි තමන්ගේ චර්යාවට දිගට භාවනා කරනවා. කරගෙන කරගෙන යනකොට අමෝරාවෙන් අපේ අපේ ඉන්ද්‍ර ඉන්ද්‍රිය බද්ධ විඥානයේ තියෙන කන්න කවදාවත් බාරගන්නේ අමෝරාවෙන් වෙලාවක තේරෙන පටන් අර ගන්නවා යමක් පේනවා නම් ඒක තියෙනවා යමක් තියෙනවා නම් ඒක පේනවා කියන එක හැම තැනම සත්‍ය නෑ ওই තියෙන හැම එකක්ම බේන්නෙත් නෑ. ඔය පේන හැම එකක්ම ඇත්තෙත් නෑ. බුදුහාමර කියනවා හීනයක් ගත්තාම ඒකේ ඉන්නකොට හොඳටම ඒක තියෙනවා. නැගිට්ටට පස්සේ මොකද වෙන්නේ? නෑ. ඒ වගේම ඝන අවසරයක තනි පිටියක ඈත බලනකොට මේ මිරිඟුවක් පේනවා. මිරිඟුව පේන්නේ වතුර වගේ. කොච්චර එතන කියලා බැලුවත් කවදාකවත් වතුර නෑ. නමුත් ඇස්පියදම තමයි බැලුවත් මෙතන බලනකොට පේන්නේ වතුරක් තියෙනවා. ඒ වගේම හිවලෙකුට කපුටෙකුට හේන කටවලා තියෙන පඹේක් දකිනකොට මිනිහෙක් ඉන්නවයි කියලා හිතාන උ යනවා යන්න. ඌ කවදාවත් ළඟට ගිහිල්ලා අත ගහලා බලන්න යන්නේ නැහනේ මේ පඹේද්ද නැද්ද කියන්නේ. ඒ කිය හැමදාම ඉන්නේ අර හුඹස් බයේ තමයි. ඒ වගේ අපි මුළු ඉන්ද්‍රිය බද්ධ ඥාණයම හිතලා තියෙන්නේ තියෙන දේ පේනවා, පේන දේ තියෙනවා. යමක් ඇහෙනවා නම් ඇහෙන දෙයක් තියෙනවා. තීන දෙයක් ඇහෙන නමුත් සරුවචනස කියන ඔය ආහාන, දකින හැම දෙෙම එතන එතන පුරුද්දලා පුහුට්ටු කරලා හදලා තියෙන දෙයක්. නාම රූප දෙක පිරිතිල්ලෙන් හැදෙන දෙයක්. ඒ නිසා රූප බැලීමේදීත් එකම යාන්ත්‍රණය වැඩ කරන්නේ. සද්ද ඇහිලිත් එකම යාන්ත්‍රණය වැඩ කරන්නේ. ගන්ධ රස පහස එකම යාන්ත්‍රණය වැඩ කරන්නේ. ඒ නාම රූප දෙක එකතු වෙනකොටම විඥාණය එතෙන් ගිහිලා ඒක සාධාරණීකරණය කෙරුවේ නැත්නම් ස්පර්ශයක් වෙන්නේ නැහැ. ඕක ඇත්තටම බටහිර ඔය ක්වොන්ටම් ෆිසික්ස් වල ශ්‍රෝඩින්ජන් කියන විද්‍යාඥයා බොහොම කල්ලාතුව ලියලා තිබිලා තියෙනවා. නමුත් ඒක අනෙක් විද්‍යාඥයෝ පිළිඅරන්නේ එයා කියලා තියෙනවා ඒ මේ මුළු ලෝකෙම තියෙන ශක්ති විශේෂ වර්ගයක්. ඒ ශක්තිය වලට දැන් ශ්‍රෝඩින්ජන් වේව්ලෙන්ත්ස් කියලා සඳහන් කරනවා. ඒ ශ්‍රෝඩින්ජන් ශක්ති විශේෂය ද්‍රව්‍යයක් බවට පත් වෙන්නේ විඥානේ හැප්පුණොත් විතරයි කියලා එයා කියලා තියෙනවා. ලෝකයේ තියෙනා වූ Schrodinger energy wave will collapse into matter whenever the consciousness interact මොනම කෙනෙකුටවත් තේරෙන්නේ නැහැ මොකද හුඟ දෙනෙක් හිතන්නේ නෑ මේ ද්‍රව්‍ය බාඩපත් වෙච්ච එකක් තියෙනවායි කියලා අපි හිතන්නේ ශ්‍රෝඩින්ජන් කියනවා උඹේ විඥාණය තමයි ඒ ශක්තිය ඒ ද්‍රව්‍යයක් බාඩපත් කරගන්නේ බලන බලන වෙලාවෙදී ඒක සිද්ධ වෙන්නේ ඒක දැන් ඊට වැඩි හුඟක් පස්සේ ඔය අයින්ස්ටයින්ලා එහෙම ඒක ඉස්සරහට දිනු කරා දිනු කළා කිව්වා what you see that you are උඹ යමක් බලනකොට හරි ලස්සනයි සුන්දරයි කියලා හිතෙනවනම් ඒ බලන වෙලාවේ මනස සුන්දර නිසා තමයි ඒක සුන්දරෝ පේන්නේ උඹේ හිත කම්මැලි වෙලා එපා වෙලා තුප්පහි වෙලා ඉන්න වෙලාවක බලන බලන හැම එකම තුප්පහි තමයි ඒ නිසා උඹට පේන්නේ උඹට බලන්න ඕන දේ ඒක අපි සිංහලෙන් කියන්නේ හිත ගිය තැන ආදර රජ මාලිගාව සෑදේ තමන්ට ඒක හොඳයි කියලා හිතුනොත් අපි ඒක සාධාරණීකරණය කරනවා. අපි දන්නේ හැම වචනයකින්ම. නමුත් ඒකෙන් බුදුහාමුදුරන බේන විමස සාධාරණීකරණය කරන්නේ තණ්හාවයි මාන්නයයි දිට්ඨියයි. එනිසා ඒ තිය එතන එතන පහළ වෙන හැම එකක්ම අපි විසින් අපේ තණ්හා විසින් උපදීන් විසින් සකස් කරගෙන බලන දෙයක් නිසා බාහිර ලෝකය සම්පූර්ණ තමන් විසින් මවන ලද්දක් කියලා තේරවාදයට අදාළ නැහැ. බුද්ධ ආගමේ තියෙනවා විඤ්ඤාති මාත්‍රතා සිද්ධි කියලා. යෝගාචාර කියලා එක මහායාන නිකායක් බවට පත් වුණා. විශේෂයෙන්ම මේ දැන් අවුරුදු දහස් ගානකට ඉස්සර වෙලා බුදුජානසයට පස්සේ ඒගොල්ල කියනවා මේ මුළු ලෝකෙම උඹ විසින් මවන ලද විඥානේ විඤ්ඤාතියක්. උඹේ විඥාන විසින් මවන ලද්දක්. ඒක හරියට කියනවා නම් මේ කන්නාඩියක් දැකපු රිලවා ඒකේ හැබැයි තියෙන එක සතුරෙක් කියලානේ දකින්නේ. උතින් ඒක අල්ලන්න හදනවා උද්දී ඉඳලා හැන්දනකම් අල්ලනවා ඒ තරම්ම ඌගේ මූණට වෛර කරනවා කියන කෙනකින් කියන්නේ. අපි රිලව් නෙවෙයිද? අපි කොච්චර අපේ ආත්මයට වෛර කරනවද උදේ ඉඳලා හැන්ද වෙනකන් නැත්නම් අපි ඊගාවේ ඉල්ලයිද? තව හොඳ එකක් ඉල්ලයිද මේ ලැබිච්ච මනුස්සකම ආගය කරන මිනිස්සේ? තව ඊට වැඩිය හොඳ එකක් ඉල්ලයිද මේ බුද්ධ ධර්මයක ශාසනයක් බුද්ධෝත්පාද කාලයක් කියලා දන්න කෙනෙක්? කිසිම කෙනෙක් කැමති නැහැ වර්තමාන මොහොතට. ඊගාව චිත්තක්ෂණ ඉල්ලන. මෙටට හොඳ එකක් නැද්ද කියලා අහනවා. හැම තැනම වටපිට බල බල ඉන්නවා. මම දැන් මෙතනින් පන්නන්න හිත. ඒ කියන්නේ අපි වැඩියෙන්ම වෛර කරන්නේ, වැඩියෙන්ම ද්වේෂ කරන්නේ, වැඩියෙන්ම නුරුස්නා ගතිය පාන්නේ මම දැන් මෙතන කියන එකට. කවදා හෝ මේකේ තියෙන මෝඩකම, තකතිරුකම තේරුම් ගත්ත දවස නිවන් තමයි. එසකොට මේ මනුස්සයා පිරලා ඉන්නේ. මේ මනුස්සයා ඉන්නේ වර්තමානයේ. මේ මනුස්සයා දන්නවා ඔච්චර තමයි කොච්චර තටමකුවත් යන්න තියෙන්නේ. ඕකට වෛර කරන තාක්කල් අපි නව නිර්මාණ හොයනවා. අපේ අභිවෘද්ධියක් පතනවා. අනාගතයක් පතනවා. ඒ පතන හැම මොහොතකම වර්තමාන මොහොතට ද්වේෂ වෙනවා. ඒ මම දැන් මෙහෙත් මෙතන කියන මේ හේතු ප්‍රත්‍යයෙන් පහළ වෙච්ච කිරි කිරිය කිරි කිරි toyya වර්තමාන මොහොත toyya වෙන්නේ නැහැ. අපිට වෙන්නේ එතෙන් ආඩපස්සේ ඊගාට මොකක්ද හම්බ වෙන්නේ. මම ඊගාට මොකද කරන්නේ? නිසා කවදාහකත් වෙන මේ ලැබිච්ච දේ වලදා ගන්න හම්බ වෙන්නේ නැත්තේ මොකද්ද? මම මට වෛර කරන්න නිසා. මේ මොහොතට වෛර කරන්න නිසා, මේ ස්ථානට වෛර කරන්න නිසා. ඊට වැඩිය සාපයක් තවත් ඇත්තේ නැහැ. මේ සාපේ අයින් කරන්න නම් අපි ඉස්සල්ලාම දැනගන්න ඕනේ අපි මේ නිසා නේද නව නිර්මාණ කරන්නේ. අපි මේ නිසා නේද මේ අභිවෘද්ධිය තියලා Nobel Prizes දෙන්නේ. ඒ නැත්නම් මේ මැග්සීසේ සම්මාන දෙන්නේ. මේ වර්තමාන මොහොතට වැඩියම වෛර කරපේ කරනට ලොකුම සම්මානය හම්බ වෙනවා. මොකෝ හරියට හොයනවා ඊගාව දෙට යන්න. බුදුරජාණන් වහන්සේගේ ආර්ය පරිශ්‍රණය කියන්නේ බාහිරේ කුණුවර පොහන එකක් නෙවෙයි. මේ වර්තමාන මොහොතේ ලැබිච්ච ෂණ සම්පත්තියේ වටිනාකම දන්න මනුස්සයාට බුදුන් ඉදිරිපිට ඉන්නවා. ධර්මයේ ඉදිරිපිට ඉන්නවා. ඒක හේතු ප්‍රත්‍යයෙන් පහළ වෙච්ච කිසිම කෙලෙසයක් නැති. පිවිතුරු පිරිසිදු තන. ඒක හේත් නාම රූප දෙකෙන් පහළ තියෙන නමුත් ඒකේ තියෙද්දී ඒ පිරිසුදුකම තියදී අනුත් ස්පර්ශ හොයාගෙන යන්නේක තමයි ඔය කියන නවීන විද්‍යාවෙන් අපිට තිබු ප්‍රධානම සාපේ. මානව අවුරුදු 300ක් පසර ගියා. ප්‍රධානම වෙච්ච දේ තමයි බයලජ්‍ය දෙක නැති වුණා. ඒ නව නිර්මාණ හොයන්න යනකොට සදාචාරේ නැහැ. හොඳට මතක තියාගන්න ඕනේ නව නිර්මාණ වලට යන ඕනම කෙනෙකුට කවදාකවත් සදාචාර ධර්ම ගන්න බෑ. සදාචාර ධර්ම ගත්තොත් යන්න බෑ. ඒ නිසා උනේ මොකද්ද අවුරුදු 300ක් අපි ළඟ තිබුණාට පරිණි සදාචාර සම්පන්න නැති වුණා මේ නිර්මාණශීලීත්වයට පරිේශන වලට මේ යටිතල පහසුකම් වලට තැන දීලා. නමුත් සරුවචන තමයි ඉස්සල්ලාම ආර්ය පරිේශන කියන වචනේ යෙදෙව්වේ ආර්ය පරිේශන කියලා එක ඇතුළත හොයපන් එදාට මට කවදාරි හම්බුනොත් මම දැන් මෙතන කියන චිත්තක්ෂණය උඹෙන් පන්නන්න උඹෙන් හොරකම් කරන්න උඹට ඒක යන්න දෙන්නේ නැහැ කියලා තහනම් කරන්න පුළුවන් බලයක් මුළු ලෝකේ කොහෙවත් නැහැ. එකම බලය තමන්ගේ අවිද්‍යාව විතරයි. එහෙම නැත්නම් මේ තණ්හාමාන දිට්ටි කියන තුන විතරයි. ඒ නිසා උපදීන උපදීන චිත්තක්ෂණය හේතු ප්‍රත්‍යයෙන් හටගන්න පිවිතුරු අවස්ථාවක්. මේකට අපි කවදා හෝ එළඹ පෙළඹ වාසය කළොත් අපිට සියලු සම්පත්‍ය වල අයිතිවාසිකම ලැබෙනවා. එහෙම නැත්නම් අපි කරන්නේ ආංශිකව අපේ කෑදරකමට ගැලපෙන මොකක් හරි තෝරනවායි කියලා කියන්නේ සම්පූර්ණ සත්‍ය ප්‍රතික්ෂේප කිරීමක් වෙනවා. ਸਰවචන්සි සඳහන් කර තියෙනවා අපි මෙහෙම තෝරනවා සද්ධාව නිසා අනුස්සතිය නිසා රුචිය නිසා ආකාර පරිවිතක්ක නිසා දික්ඨිනී ඥානක්ඛන්ති කියන නිසා තර්ක නිසා නැත්තම් අපේ දෘෂ්ටි නිසා ඒ කොයි දේ තේරුවත් ඒකේ වැරදි දෙකක් තියෙන්න පුළුවන් කියලා කියනවා සද්ධා රුචි අනුස්සව ආචාර ආචාර පරිවිතක දිට්ඨි නිජහනක්ඛන්දි කියන උපචාර උපමාන පහේම උඹ තෝරපු දේ සත්‍ය නොතිබෙන්න ඉඩ තියෙනවා ඔබ ප්‍රතික්ෂේප දෙය කරපු ප්‍රතික්ෂේප කළප දේ තුල සත්‍ය තියෙන්න ඉඩ තියෙනවා මෙන්න මේ වැරද්ද යටිපහුවලා තියෙන තාක්කල් අපි අපේ සද්ධාවෙන් ගියත් රුචියට ගියත් අනුස්සවේ කියලා කියන්නේ ගුරුවරයා කියන දේ අහලා ගියත් තර්කෙන් ගියත් ආකාර පරිවිතක්කේ ගියත් අපි වැරදි දෙයක් සත්‍ය සහිතයි කියලා හිතාන ඒක බදාගෙන ඉන්න තාක්කල් මේ විසම චක්‍රයට කරකිනවා. නිසා මෙතෙක් අපි මේ තෝරන්නගත් උපමාන සියල්ලම හිල් සහිත භාජන ඒව සාධාරණීකරණය වෙන්නේ කියලා වර්තමාන චිත්තක්ෂණයේ අදාහගෙන ඒක පදනම් කරගෙන ඔය සද්ධාහට තන දෙන්නත් එපා රුචිරත් එපා ආකාර පරිවිතක්කත් එපා දිට්ඨි නිජහනකන්තත් එපා අනුස්සවයත් එපා වර්තමාන මොහොන අධහපු දවසේ අපිට සත්‍යය තියෙන කොටස ප්‍රතික්ෂේප කිරීමේ භයානකම නැතිලා මොකද අපි කිසිම දෙයක් ප්‍රතික්ෂේප කරලා නැහැ වෙලාවේ ආන් එතනින් තමයි ගමන පටන් අරගන්නේ ඒක නිසා මේ නාම රූප දෙක නිසයි ස්පර්ශ පහළ වෙන්නේ නැත්නම් පහළ වෙච්ච ස්පර්ශ කියලා જાතියක් ලෝකේ නැහැ ඒක නිසා අපි ස්පර්ශයක් පහළ වුණත් ඒකට හේතු ප්‍රත්‍ය හොයන්න බුදුරජාණන් වහන්සේ අභීතව අපිට ආර්දනා කරනවා. ඒක සතියෙන් කරන්න පුළුවන් ද කියන එක මම සැක කරනවා දැනටත්. නමුත් මේක ණය විපස්සනාවෙන් අල්ලා ගන්න පුළුවන් අල්ලා ගත්තොත් තේරෙයි අහවල් දේ හරි කියලා දැරිව ගන්න දෙයක් මේ ලෝකේ ඇත්තේ නැහැ. එනේන දේ අලුතෙන් පහළ වෙලා තියෙන නිසා දැඩි මතධාරි වෙන්නේ නැතුව දුප්පට නිස්සග්ගි වෙන්නේ නැතුව අල්ලගත්ත දේ විසිකර දැඩි කරලා අතහරින්න බැරි තරම දැඩිව අල්ලගන්න නැතුව විරත් හිතකින් හරියට සක්මන කෙලවට ගිය මනුස්සයා Taman ගිනිච්ච සතිය කඩා ගන්න නැති වෙන්න රූප සද්ද වලින් බේරිලා කටයුතු කරනවා වගේ වැඩ කරන්න පටන් අරගත්තොත් ඒ මනුස්සයා යෝගාවචරයක් බවටපත් වෙනවා ක්‍රමයෙන් ඒ කෙනා හැමදාම තිරියම් භාවයටපත් වෙන නවමතාවයක් ඇති කෙනෙක් බවටපත් වෙනවා යම් කවසක මේ නාම රූපච්ච පස්ස පස්ස මේ දෙක අතර තේරුම් ගත දවසේ මංස හැමදාම දැන් ඔපම් පොඩි දරුවෙක් වගේ හොඳ මේ නියතමානී නවමුතාවෙන් යුක්ත ගතියක් ඇති වෙනවා. ඉතින් ඒක බුදුරජාන් වහන්සේ තමන් වහන්සේ ප්‍රත්‍යක්ෂ කරගෙන අනික් සියලු දෙනාටම දායාද කරලා තියෙන. ඉතින් අපි මේ කරන ප්‍රයත්නය තුල බලන බලන හැම දෙයක් තුලම මේ නාම රූප දෙක දැක ගන්නවත් ඒ නාම රූප දෙකේ එතන එතන සකස් කරලා හදලා තියෙන ස්පර්ශ කළ යුත්තක් මිස ලෝකේ පණවන ලද ස්පර්ශ කරන දෙයක් ඇත්තේ නැහැ ඔක්කොම පූට්ටු කරලා හදපුවා. එතන විතර ප්‍රත්‍යুৎපන්න වෙලා හදලා තියෙන දේ නිසා හොඳට 100ෙන් ගත කරනවා නම් ඊ ගාවට එන චිත්තක්ෂණය පිවිතුරුයි. අන්නේ පිවිතුරු චිත්තක්ෂණයට පිවිතුරුවම වුණ ජීව සඳහා මේ චිත්තක්ෂණයේ කෙලෙස් ඒ චිත්තක්ෂණ ගමන් නොකිරීම සඳහා සතිය ඉදිරිපත් වේවා කියන ප්‍රාර්ථනාව සිහිපත් කරමින් දවසේ ධර්ම දේශනාව මෙතනින් නැත කරනවා ශිළු දිනාට සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා